ඉතින් අපි මුලින්ම ඊයේදී සඳහන් කළා තණ්හා මුල් කරගෙන තමයි මේ නව ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතන මේ නව ධර්මයන් වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදීත් ඊළඟට මේ සරියුත් මහරහතන් වහන්සේ මෙතන මේ දසුත්තර සූත්‍රයේදීත් තණ්හාව මුල් කරගත්ත කාරණා නමයක් පෙන්වනවා. ඉතින් අපි ඍජුවම අදත් මාතෘකාවටම බැහැගත්තොත් මෙතන ඉන්නේ බොහොම බනහලා පුරුදු පිරිසක් නිසා අපි ඍජුවම මේ මාතෘකාවට බැසගත්තොත් එතකොට තණ්හාව මුල් කරගෙන සෑහෙන ලෝකය පුරාම අපේ චිත්තසන්ත මේ චිත්තසංතානයන් දූෂිත වෙලා මුළු මනුස්ස ප්‍රජාව විතරක් නෙමෙයි දෙවියෝ ඊළඟට ගාන්ද්‍රව්‍යයෝ ඊළඟට අසුරයෝ මේ විදිහට මුළු සත්ව ප්‍රජාවම සෑහෙන අවුල් ජාලාවක පැටලිච්ච ස්වභාවයක් අපි ඊයේ කතා කළා. එතකොට අපි ඊයේ තේරුම් ගත්තා මේ එක එක ආකාරයෙන් එතකොට බුදුරජාන් වහන්සේ මේ தત્ත්වය විග්‍රහ කරලා තිනවා. ඉතින් එක එක සූත්‍ර අපි අරගෙන සාකච්ඡා කළා. උදාහරණයක් වශයෙන් අර සක්‍රදෙවියෝ ඇවිල්ලා අහන ප්‍රශ්නේදී එතෙන්දිත් සක්‍රදෙවියෝ අහන්නේ මේ ලෝකයේ මිනිස්සු නැත්තම් මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ, අසුර ලෝකයේ ඉන්න අසුරයෝ. ඉතින් මේ ආදී මේ විවිධාකාර සත්වයන් ඕනෝන් අතර බොහොම සමය සම්පන්නව ඉන්න කැමැත්ත තිබුණත් ඒත් මේ ඕනෝන් එනකොටා ගන්නා ස්වභාවයක්, වෛර කර ගන්නා ස්වභාවයක් ඔවුනොවුන් අතර කලහ විවාද ඇති වෙන ස්වභාවයක් තියෙනවා. මේකට හේතුව මොකක්ද කියලා අහුවාම තමයි අර ඊර්ෂ්‍යාව, මතුරුකම මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දීගෙන යන්නේ. ඉතින්දී අපිට මතකයි එතකොට බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මේකේ මුලට ගෙනියනවා. නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන් මේක ටික ටික ටික අභ්‍යන්තරයට අරගෙන යනවා. ඊළඟට ඒ වගේමයි කලහ විවාද සූත්‍රයේදීත් අපි කතා වුණා. එතෙන්දිත් ඍජුවම අහන්නේ මේ ලෝකයේ විවිධාකාර කලකෝලාහල ඔවුනෝන් අතර ඇති වෙන විවාදයන් ඇති වෙන්න හේතුව මොකද්ද? එතකොටත් ක්‍රමානුකූලව ඔන්න බුදුරජාන් වහන්සේ ටික ටික ටික ටික ගැඹුරට අරගෙන ගිහිල්ලා අන්තිමට මේ හැම මට්ටමකදීම හිතට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකමයි එතකොට මේ දසුත්තර සූත්‍රයේත් අපිට තේරුම් ගන්න තියෙන එක කාරණයක්. අපිට ලෝකේ තියෙන විවිධාකාර හැලහැප්පීම් එනකොටා ගැනීම විවිධාකාර රටවල් රටවල් අතර ඇති වෙන විවිධාකාරම යුද්ධ කලකෝලාහල කැලලි සංග්‍රාම මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපිට පේන්නේ මේ හරිම අවුල් ජාලාවක් කියලා. මොකද ඒක තමයි පේන්න තියෙන්නේ. ඒක තමයි विद्यमान වෙලා තියෙන්නේ. ඊළඟට වුණුන් අතර එක්තරා අන්දමකින් කේලම් කියා ගන්න දේවල්, වුණුන්ට මේ බොරු කියා ගන්න දේවල්, ඊළඟට වුණුන් අතර ඇති වෙන විවිධාකාර විවාද, ඊළඟට එකිනෙකා ගරහන ස්වභාවය. ඉතින් මේ වගේ හරිම මතු පිට මට්ටමක අපිට පේන්නේ මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා වගේ. ඉතින් මේකෙත් ගැඹුරට තමයි අපි ඊයේ සාකච්ඡා කළේ. එතකොට ඒ දසුත්තර සූත්‍රයේදී එතකොට මේ සරියුත් මහරතන් වහන්සේ එතකොට මේකේ ටික ටික ටික ඇතුළට යන හැටි පෙන්ලා දෙනවා. එතකොට මේ වගේ බොහොම අපිට මේ ලෝකේ පේන්න තියෙන විවිධාකාර ප්‍රශ්න රාශියක්. එතකොට ඒකට මුල වශයෙන් ඒක හේතුවක් වශයෙන් මේ මේවා මේ විවිධාකාර දේවල් ආරක්ෂා කරන්න හේතු වෙලා තියෙනවා කියන කාරණේ පෙන්වනවා. ඊළඟට ආරක්ෂා කරන්න මොනවද තියෙන්නේ? ආරක්ෂා කරන්න වෙන්නේ මොකද? ඔන්න මසුරුකමක් තියෙනවා. මසුරුකමක් ඇති වෙන්න ඔන්න තමන් අයත් කරගත්ත දේවල් තියෙනවා. ඊළඟට මම මගේ කියලා දැඩි ගැනීමක් තියෙනවා. මටම කියලා අයිති කරගත්ත දෙයක් තියෙනවා. ඊළඟට ඊට හේතුව වශයෙන් ඔන්න අපිට ඇතිවෙච්ච යම්කිසි චන්දරාගයක්, එක එක දේවල් සම්බන්ධයෙන් අපේ හිතේ ඇතිවෙච්ච කාමරාගයක්, ඇල්මක්, කැමැත්තක්, ප්‍රේමයක්, කාලයක්. ඉතින් මේ විවිධ නම් වලින් ඉතින් අපි දීලා ඔන්න ඇලිච්ච ස්වභාවයක් තියෙනවා. ඒකේ එතෙන්ට එන්න කලින් එතකොට විනිශ්චයක් කියලා මේ දේවල් රාශියක් තියෙනකොට මේකෙන් හොඳ මේක මට අල්ල ගන්න ඕනේ, හොඳ මේක මට ගන්න ඕනේ. හොඳම කෙනාව මං අයිති කර ගන්න ඕනේ. නැත්නම් හොඳම වස්තුව, හොඳම එහෙම නැත්නම් තියෙන උපරිම දේ ප්‍රශස්තම දේ මම අයිති කර ගන්න ඕනේ කියලා. ඔන්න ඉතින් එතනදී විනිශ්චය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට විනිශ්චය කරද්දී විනිශ්චය කරන්න නම් අපිට ලැබිච්ච දේවල් තියන්න ඕන ලාභයක් තියෙන්න වෙනවා. එතකොට ඒකෙත් මුලින්ම ලාභයක් හොයාගන්න නම් ඔන්න පරිශ්‍රණයක් අවශ්‍ය වෙනවා. විවිධාකාර දේවල් හොයන්න සිද්ධ වෙනවා. පරේක්ෂණයක් කරන්නේ තණ්හාවෙන්. එතකොට මෙන්න මේ විදිහට මේ තණ්හාවට එතකොට මේ කාරණාවන් ගිහිල්ලා අන්තිමට හේතු වෙනවා. තණ්හාව මූල ස්වභාවයක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපි ආපස්සට ආවොත් ඔන්න හිතේ තණ්හාවක් ඇති වෙනවා. හිතේ කැමැත්තක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වුණාම ඔන්න විවිධාකාර දේවල් හොයන්න යනවා. හොයන්න ගියාම ඔන්න හම්බ වෙනවා. ඉතින් හොයන්නාට හම්බ වෙයි කියලා අපි අහලා තියෙනවනේ. ඉතින් හොයන්නාට හම්බ වෙයි කියලා ඔන්න විවිධාකාර දේවල් හම්බ වෙනවා. හම්බුණාට පස්සේ ඔන්න විනිශ්චයක් කරන්න අවශ්‍ය. මේකෙන් කොයිකද මං තෝරගන්නේ. මේකෙන් මට කොයිකද ලොකුම සම්පතක් වෙන්නේ. මේකෙන් කොයිකද මට ලොකු සැපයක් ගෙන මේ ලැබෙන්නේ. මට ලොකු සතුටක් දීර්ඝකාලීනව නැත්තම් කෙටි කාලීනව මට වැඩිම සතුටක් ලබලා දෙන්නේ මේකෙන් කොයිකද කියලා ඔන්න අපිට විනිශ්චය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට විනිශ්චය කරන්න ගියාට පස්සේ එන්න ඒ විනිශ්චයට හේතු වෙන විනිශ්චය හරහා ඔන්න අපිට ඒ ඒ විනිශ්චය කරගත්තු දේ ගැන විශේෂයෙන් අපේ හිතේ තණ්හාව වර්ධනය වීම හරහා ඔන්න අපේ චන්ද රාගෙන් එන්නේ අපි විනිශ්චය කරගත්ත දේට නැත්නම් විනිශ්චය කරගත්ත කෙනාට අපි තෝරගත්ත කෙනාට ඔන්න ඇලෙනවා. ඔන්න මම වගේ කියලා අල්ල ගන්නවා. අජ්ජෝසාන කියලා ඉතින් මෙයා තමයි මගේ. මෙන්න මේක තමයි මගේ. මෙන්න මේකයිilla මගේ සිවුර. මෙන්න මේකයිilla මගේ පින්නපාතේ. මෙන්න මේකයිilla මගේ සේනාසනේ. කියලා ඉතින් ඔන්න සෑහෙන්න ඔන්න ඇලීම් ස්වභාවයක් තියෙනවා. මේ මොකද මගේ කියලා ඇල්ලුවා. අල්ලගත්තු ස්වභාවය තියෙනවා. ඊට පස්සේ ඒක අල්ලගත්තට පස්සේ ඔන්න ඒක තමයි මගේ කියලා ඔන්න දැන් අපි වැට කටුමා කොටුමායින් ගහ ගන්නවා අපේ ගෙවල් වට කරලා ඔන්න ඉඩමක් වශයෙන් ඔන්න අයිති කරගත්ත දේවල් වටේ කරලා ඔන්න අපි ආරක්ෂක විධිදාන දන්න යනවා. අපි හිතමු මේ කම්බි වැටක් ගහන්න වෙනවා. නැත්නම් තාප්පයක් බඳින්න වෙනවා. ඒතර ආරක්ෂක විධිදාන තර කරන්න සිද්ධ වෙනවා. ඊළඟට ඉතින් ඊළඟට අපි මේකට කවුරු හරි ආවොත් එහෙම ඒගෙන අපි හිතේ ඇති වෙන අසතුටක්. මොකද මට අයිති දේ. මට අයිති දේ ඒතර මම වෙන කෙනෙකුට කැමති මේ අයත් වෙනවට කැමැත්තක් නැහැ. මම තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න ඒකට කැමැත්තක් නැහැ. මොකද මගේම දේ කියලා ඔන්න මසුරුකමක් පහළ වෙනවා හිතේ. ඒතර මසුරුකම හරහා ඔන්න අපිට ආරක්ෂා විධිවිධාන තර කරන්න සිද්ධ වෙනවා. බැරි වෙලාවත් ඔන්න ඒ ආරක්ෂා විධි තර කළා තියෙද්දිත් මොනවා මොන හරි තවත් කෙනෙක් ඇවිල්ලා අත දැම්මොත් තවත් කෙනෙක් ඇවිල්ලා මේ මගේ දේ පැහැර ගන්න හැදුවොත් ඔන්න කලකෝලහල පටන් ගන්නවා. ඔන්න අපි වුණුන්හා විවාද කරන්න පටන් ගන්නවා. ඔවුනොන්ට ගරහන්න පටන් ගන්නවා. ඕක ඉතින් එහාට ගිහිල්ලා සමහර ලාවට අර මේක කියනවා වගේ දණ්ඩා දාන, සත්තා දාන මේ විදිහට මේ දඬු මුගුරු ගැනීම, අවියාවුද ගැනීම, ඊළඟට කලකෝලාහල විවාද මේ සියලු ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ හිතේ හටගන්නා ස්වභාවය ටික ටික වර්ධනය වෙලා වර්ධනය වෙලා අපි ඒකට දාස වෙලා විවිධාකාර කටයුතු කරන්න ගිහිල්ලා අන්තිමට ඉවර වෙන්නේ සෑහෙන බරපතල ප්‍රශ්න වලින්. ඉතින් මේ තණ්හාවෙන් අපේ හිතේ ඇතිවෙච්ච ආසාවෙන් මේක පටන් ගත්තා කියලා එක අපිට ඒ තරම් වැටහෙන්නේ නැහැ. මොකද එහාට එහාට එහාට යනකොට අර මූල හේතුව යටපත් වෙලා. මූල හේතුව වැහිලා ගිහිල්ලා. මොකද ඊට එහා අපේ හිතේ වැඩ කරනවා අතීතේ සම්බන්ධ කරගෙන විවිධාකාර අපි හිත හිතා ඉන්නවා. අනාගතේ සම්බන්ධ කරගෙන විවිධාකාර දේවල් හිතනවා. ඉතින් මේ විදිහට හිත සම්පූර්ණ ව්‍යාකූල වෙලා හිත සම්පූර්ණයෙන්ම වහගෙන තියෙන්නේ. එතකොට අපේ හිතේ මේ පුංචි කැමැත්තක් නිසා, පුංචි ආසාවක් නිසායි මේක මුලින්ම හටගත්තේ කියන එක අපිට හොයාගන්නවත් බෑ. ඒ තරමට අපි පඹගාලක පැටලිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ බඳු ස්වභාවයක් තියෙද්දි තමයි එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න අපිට විසඳුමක් දෙන්නේ. කොහොමද මේ තරම් පැටලිච්ච මේ හිතක් කොහොමද ගොඩගන්නේ? මේ බඳු පරිසරයක තමයි ඒතර බුදුරජාණන් වහන්සේට මේ විසඳුමක් දෙන්න වෙන්නේ. මොකද සෑහෙන ප්‍රශ්න රාශියක පැටලිච්ච ගතියක්. අපේ හිත සෑහෙන ප්‍රපංචවල ගිලුණු ස්වභාවයක්. අතීතය අල්ලගෙන අනාගතය අල්ලගෙන ව්‍යාකූල වෙච්ච ස්වභාවයක්, සංකීර්ණ වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඇත්තටම අතීතයට වඩා වර්තමානයේ හරිම සංකීර්ණයි. අතීතයේ මිනිස්සුන්ගේ හිත හිතන්න පුළුවන් සෑහෙන සරලයි කියලා. මොකද කෘෂිකර්මයේ මත පදනම් කර පදනම් වෙලා බොහොම සරල ජීවිත ගත කරපු ස්වභාවයක් මේ පැරණි මුතුන් මිත්තන් තුළ තිබිලා තියෙනවා. නමුත් අද වර්තමානෙට අපි පාතබල තියෙනකොට විවිධාකාර අපි හිතනවා මේ විවිධාකාර වශයෙන් අපිට සැප පහසුකම් අතීතයට වඩා තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. නැත්නම් විවිධාකාර sannivedana උප මේ ක්‍රමයන් තියෙනවා. නවීන තාක්ෂණේ තියෙනවා කියලා ඉතින් අපි පුරසාරම් දෙඩුවට අපේ සිත සෑහෙන්න ව්‍යාකූල වෙලා තියෙනවා මේ தත්වයන් හරහා. අපේ හිත හරිම සංකීර්ණයි. ඒ වගේමයි අපේ විවිධාකාර වර්තමානයේ තියෙන විවිධාකාර මිනුම් දඬු හරහා අපේ හිත සෑහෙන්න කෙලසිලක් තියෙනවා. අතීතයට සාපේක්ෂව අපේ හිතේ අපේ අතීත මුතුන් මිත්තන්ට සාපේක්ෂව අපේ හිත හරියට කෙලිසලායි තියෙන්නේ. මොකද අපි සෑහෙන සිද්ධි බහුලව ගත කරනවා. විවිධාකාර තොරතුරු sannivedana ක්‍රම හරහා අපේ හිතට පුළුවන් තරම් අපි තොරතුරු අරගන්නවා. ඒ හරහා අපේ හිත උදේ ඉඳන් රැ වෙනකම්ම කෙලසෙනවා. ඉතින් මේ හරහා හරින්ම වික්ෂිප්ත මනස් මේ සංකීර්ණ වෙච්ච මනස්, දූෂිත වෙච්ච මනස් තමයි අද වර්තමාන වෙනකොට දකින්න තියෙන්නේ. ඉතින් මේ බඳු වාතාවරණයකත් අපිට පුළුවන් මේ හිත ගොඩ ගන්න. මේ බඳු වාතාවරණයකත් අපිට පුළුවන් මේ හිත පිරිසුදු කරන්න. ඉතින් එකතකින් බැලුවාම මේ දහමේ තියෙන ප්‍රායෝගික தත්ත්වය නැත්නම් මේ මේ දහම වර්තමානයේටත් ඔබිනවද වර්තමානයේත් මේ දහමෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්ද වර්තමානයේත් මේ අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අදත් වර්තමානයේ ප්‍රායෝගිකව මේක යොදලා අපිට මේ හිත ප්‍රසූ කරන්න පුළුවන්ද කියන එක කතකින් අභියෝග අභියෝගයකුත් තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අකාලිකයි අන්න එතන එක ඊටාම වටිනා තැනක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවෘත කරන්න විවෘත කරන්න බැබලෙනවා මේක අනුගමනය කරන්න අනුගමනය කරන්න ප්‍රායෝගිකව මේක අනුගමනය කරන්න අනුගමනය කරන්න අන්න හිත ටික ටික ටික ටික ටික පිරිසුදු වෙලා යනවා. එතකොට අන්නේ පිරිසුදු කරන මාර්ගය තමයි අපිට අද හෙලි කරගන්න මම බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ වර්තමාණයටත් මේ ධම ගැලපෙනවා නම් වර්තමානයේ ඉන්න අපිටත් මේක අනුගමනය කරන්න පුළුවන් නම් අපිටත් පුළුවන් නම් මේ ධම අනුගමනය කරලා අපේ හිත පිරිසුදු කරගන්න අන්න එතනින්ම අපිට මේ ධමයේ තියෙන අකාලික බව මේ ධමයේ තියෙන සාන්දෘෂ්ටික ස්වභාවය මතු කරගන්න අවස්ථාවක් තියෙනවා. මොකද මේ දහමක තියෙන ජීවමාන ස්වરૂපය මතු කරගන්න වෙන්නේ ඒක අපි ප්‍රායෝගිකව අත්දැක්කොත් විතරයි. එහෙම නැතුව අපි නැත්තම් නිකන් පොතපතේ කියවුවට අපි නිකන් කටපාඩම් කරගත්තට එතෙන්ද සිද්ධ වෙන්නේ මේක නිකන් කටපාඩම් කර ගැනීමක් පමණයි. නිකන් මතු පිටින් අතගෑමක් විතරයි. මේක ප්‍රායෝගිකව අපි තුල හැදෑරීමක්වත් ප්‍රායෝගිකව අපි තුල ක්‍රියාත්මක වීමක්වත් එහෙම නැත්නම් අපි මේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම හරහා අපේම චිත්තසංතානය තුළ මේක අත්දක ගැනීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේක ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ දහම අදටත් වළංගුය කියලා තේරුම් ගන්න නම් අදටත් වළංගුය කියලා අපිට ලෝකෙට පෙන්වන්න නම් අපිම ඉස්සෙල්ලා ඒක හදාarලා බලන්න වෙනවා. අපිම ඉස්සෙල්ලා ඒක අපිටම යොදලා මේක ඇත්තද මේකෙන් මගේ හිත පිරිසුදු කරගන්න පුළුවන්ද මේ කියන தත්වයන් මට ළඟා වෙන්න පුළුවන්ද කියලා අපිම පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඒතකොට පරීක්ෂා කළ බැරීම හරහා ඔන්න අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් මේක අදටත් වළංගුයි. මේක මේ අවුරුදු 1600 කලින් හිටිය මිනිසුන්ට පමණක් නෙමෙයි අදටත් මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. අදටත් මේ ශාසනය වඳ වෙලා නැහැ. මේක අදටත් සජීවී කියලා ඔන්න අපිට ස්ථිර විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ භාවයක් ඇති කරගන්න පුළුවන් නම් අන්න අපිට තව කෙනෙකුටත් බිය නැතුව කියන්න පුළුවන් මේක ඇවිල්ලා බලන්න කියලා. ඒ හිපස්සිකෝ කියලම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂ ගුණයක් පෙන්නනවා. මේක ඇවිල්ලා බලන්න. ඇවිල්ලා මේක Taman තුල යොදලා බලන්න. මේ යෙදීම හරහා මේකෙන් පුළුවන් ද අදටත් මේක දිව්‍ය ඔසුවක් ඔසුවක් වශයෙන් මේ අපේ සිත් సంతානයන් කෙලිසලා තින්න අපේ මේ චිත්ත సంతානයන් පිරිසුදු කරගන්න. තණ්හාවට අහු වෙලා තණ්හාවට දාසකම් කරන අපේ මේ චිත්ත సంతානයන් නැවතත් පිරිසුදු කරගන්න අවස්ථාව තියෙනවද කියලා ඔන්න බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ සෑහෙන ඒ කියන්නේ බුදු නුවණකින් දැකලා සරුවත්න ඥානයකින් දැකලා ඔන්න ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි මේ මාතෘකාවෙන් සෑහෙන විවිධ පැතිවලින් විස්තර කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා අපිට සාමාන්‍ය අපි දන්න තැනකින් පටන් ගන්න කියලා. අපි සීලෙන් පටන් ගත්තොත් දැන් අපි කොයිතරම් අපේ හිතේ විවිධාකාර දේවල් තිබුණත් අපි විවිධාකාර දැනුම් සම්භාර වලින් අපේ හිත අපේ පුරවගෙන හිටියත් සීලයක් අවශ්‍ය වෙනවා. මොකද අපේ හිතේ දැනුම තිබුණ පමණින් කයවත් වචනේවත් හික්මෙන්නේ නැහැ. දැනුමත් අවශ්‍යයි. නමුත් කය වචනේ හික්ම ගන්න නම් අන්න බුදුරජාන් වහන්සේ සීලයක් පෙන්වනවා. මේ සීලය එතකොට මේ දැනුම තියෙන කෙනා අනුගමනය කරන්න මේ කාටවත් පේන්නවත් ඒකෙන් විශේෂ වරප්‍රසාදයක් ගන්නවත් නෙමෙයි මේ සීලයේ තියෙන ආනිසංසය දැකලා මේකේ තියෙන ප්‍රයෝජනය දැකලා අවංකව ඔන්න සීලයක් රකින්න පටන් ගන්නවා. ඉල්ලලා සමාදන් වෙනවා. ඒකයි මේ ධහමේ තියෙන පුදුමාකාර ප්‍රායෝගික වටිනකම වෙන්නේ මේක අනුගමනය කරන කෙනා මේක මේ කෙනෙක් පණවනවට අනුගමනය කරනවා නෙමෙයි. අපිට මුලදී සමහරලාට ඔන්න සීලයක් ආරක්ෂා කරන්න ගියාම සමහරලාට බරයි. මේ මේ තරම් රකින්න ඕනේද මේ තරම් ශික්ෂාපද රකින්න ඕනේද කියලා හිතේ යම් පමණක විපිලිසර ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. නමුත් ටික ටික ටික ටික මේකේ ජීවත් වෙන්න ජීවත් වෙන්න මේ සීලයට අනුගත වෙන්න අනුගත වෙන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් අනුකම්පාවකින් දුරදිග දැකලා අපිට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් ඉන්ද්‍රිය සංවර සීලයක් දේශනා කළා තියෙනවද කියන එක වැටහෙන්න පටන් ගන්නවා. ඒකමයි ඔය විවිධාකාර සූත්‍රවලදී මුලදී ඇතම් භික්ෂුන් වහන්සේලා මේ බුදුරජාන් වහන්සේ විවිධාකාර ශික්ෂාපද පනවනකොට යම් පමණක ඒකට මේ ප්‍රතිවිරුද්ධ සභාවක් ඇති ඇති කරගෙන තියෙනවා. නමුත් පස්සේ මේකේ තියෙන ආනිසංස තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේට ස්තුති කළා තියෙනවා. ප්‍රශංසා කළා තියෙනවා. ඒ නිසා අපි සීලය ගැන හිතලා බැලුවොත් අපිටම අපේ හිතේ ඇති වෙන විවිධාකාර ප්‍රබල අකුසලයන්ගෙන් මෙහෙवला අපේ කය වචනය අපි සංවර කරගත්තේ නැත්නම් ඔන්න අපිට අඩදබර වලට අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අපි හිතමු අපේ හිතේ ඇතිවෙච්ච द्वේෂයක් නිසා අපි ඔන්න සතෙක් මරන්න වෙනත් කෙනෙක් වෙනත් තැනැත් එක්ක මරන්න නැත්නම් වෙනත් කෙනෙක්ට ගහන්න බන්න අපි ඉදිරියපත් වුණොත් ඔන්න අනිවාර්යෙන් අපි අර කතා කරපු ප්‍රධාන තණ්හාවේ අග පුරුකට එන්න වෙනවා. ඒ කියන්නේ අර මූල ප්‍රශ්න ඇති වෙනවා ඔන්න අපි මේ විදිහට කය හැසුරව ගත්තේ නැත්නම්, කය සංවර කරගත්තේ නැත්නම්. ඒ වගේමයි අපි තවත් කෙනෙක්ගේ දෙයක් සොරා ගන්න ගියොත් අනිවාර්යෙන් ඉතින් ඒ තැනත්තත් අර එයාගේ තියෙන මසුරුකම නිසා එයා ඒව ආරක්ෂක සංවිධානය යටතේ ඔන්න එයා සේප්පු වල තැම්පත් කළා. ගෙදර තියාගෙන බොහොම පරිස්සමෙන් තියාගෙන ඉන්න දේවල්. එයා එයාට ඊටාම වටිනවාද මේ දේවල්. අපි ඕක හොරෙන් ගන්න ගියොත් අනිවාර්යෙන්ම එතකොට අර කියපු ප්‍රශ්න සියල්ලටම අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. කැති මුගුරු වලට ලක් වෙන්න සිද්ධ වෙනවා, දඬු මුගුරු ගන්න සිද්ධ වෙනවා, ආයුධ ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවැය ප්‍රහාර වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ අනිත් අයත් අපි කැමති දෙයටම කැමතියි. මේ මම විතරක් නෙමෙයි මේ දේවල් වලට කැමති. අනිත් අයත් හැමෝම ඒ දෙයටම කැමති. ඉතින් මේ හරිම සම්පත් බොහොම සීමිතයි. ඉතින් අපි හැමෝම මේ සීමිත සම්පත් වලට කැමති. ඉතින් අපි අනුංග දෙයක් සොරා ගන්න ගියොත් අනිවාර්යෙන් ඒතර ප්‍රශ්න රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ ශික්ෂාපදයකට වාංගු වෙලා ශික්ෂාපදයක් ගරු කළා. ධර්මයට ගරු කළා. ශික්ෂාවට ගරු කළා. ඔන්න අපි මේ අදත්තා දාණයෙන් වලකින් උත්සාහත් වෙනවා නම් අනුන්ගේ දේවල් ගන්නේ නැතුව ඉන්නවා නම් නොදුන් දේ නොගෙන ඉන්නවා නම් ඔන්න අපිට අවස්ථාවක් ලැබෙනවා අර එන්න තිබිච්ච ප්‍රශ්න රාශියක් මගහරව ගන්න. ඒ වගේමයි අපි කොයිතරම් හිතේ ද්වේෂයක් පහළ වුණත් කෙනෙක්ව මරන්න නැත්නම් කෙනෙකුට ගහන්න ඉදිරිපත් නොවි අපි පුළුවන් තරම් අපි ඒ සීලය ආරක්ෂා කරගන්න ඕන. වීතික්‍රමණය වෙන්න නොදී අපි රැකෙනවා නම් ඔන්න අපිට ඇති වෙන්න තියෙන ලොකු ප්‍රශ්න රාශියක් ගලව ගන්න පුළුවන්. මුදව ගන්න පුළුවන්. තවත් පැත්තකින් අපේ හිතේ කොයි තරම් රාගයක් කොයි තරම් ආසාවක් වෙනත් කෙනෙකුට ඇති වුණත් ඒ කෙනා අපිට නීත්‍යානුකූලව අයත් නැත්තම් අපේම කෙනෙක් නෙමෙයි නම් මට නීත්‍යානුකූලව අයත් නැත්තම් ඔන්න මම වැරදි ලෙස කාමේ යෙදෙන්නේ නැත්තම් කාමේ වරදවා හැසිරෙන්නේ නැත්තම් අන්න මට ආරක්ෂාවක් තියෙනවා ඒ අනිත් කෙනාටත් ආරක්ෂාවක් තියෙනවා. එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මේ සිල්පද තුනක් කායික සංවරය වශයෙන් පෙන්වලා තිනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළදීම, කාම මිත්‍යාචාරයෙන් වැළදීම කියලා. වැළකීම කියලා. අපිට දිගට විස්තර කළේ නැතත් අපි හැමෝටම හිතා ගන්න පුළුවන් මේවයේ යම් පමණක අපි ඉක්මවා ගියොත් මේවා අපි කඩකොලොත් සෑහෙන අර තියෙන ප්‍රශ්න වලට අපිට මැදි වෙන්න මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේවා ආදීනව බොහොම ප්‍රබලයි. කෙනෙක්ව මැරුවාම ලැබෙන ආදීනව, සොරකම් කරන්න ගිහිල්ලා ලැබෙන ආදීනව, ඒ වගේමයි කාම මිත්‍යාචාරයේ වෙදුනොත් ලැබෙන ආදීනව ඊටාම ප්‍රබලයි. වර්තමාන වශයෙන් මේ ලෝකේ වශයෙන් ඊටාම දරුණු විපාකයන්ට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා අනාගත වශයෙන් ඊළඟ ලෝකෙට ගිහිල්ලත් ඉතින් নানা ප්‍රකාර දුක් වලට ලක් වෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේවා විස්තර කරන්න අවස්ථාව ගන්න අවශ්‍ය නැහැ. අපිට මේ දේවල් තේරෙනවා. ඉතින් අපි කෙසේ නමුත් කායික සංවරයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි වාචසික සංවරයක්. අපි කටට ආපු දේ කියන්න ගත්තොත් ඕන ඕන විදිහට අපි වචනය හසුරවන්න පටන් ගත්තොත් අනිත් අයගේ හිත රිදෙනවා. අනිත් අය අමනාප දේවල් කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොරු කියන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි කේලම් කියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට පරුෂ වචන කියන්න සිද්ධ වෙනවා. නමුත් අපි මේවා මේ අනිත් අයත් මං වගේම මේ මිහිරි දෙයක් අහන්න කැමති. මමත් තවත් කෙනෙකුට රැවටෙන්න කැමති නැහැ. මමත් තවත් කෙනෙකුගේ පරුෂ මේ බසක් අහන්න කැමති නැහැ. මුරුදු බසක්මයි මමත් අහන්න කැමති කියලා අපි මේ අපිටම මේක යොදලා අපිට පුළුවන් නම් මේ වචනයෙන් වෙන වැරදි හතර හදාගන්න. මුසාවාදයෙන් වළකින්න, බොරු කියන්නේ නැතුව සත්‍යවාදී වෙන්න අපිට පුළුවන් නම් කේලම් කියන්නේ නැතුව අපිට ඕනෝන් සමගි වෙන වචනයක් අපිට කතා කරන්න පුළුවන් නම් ඊළඟට පරුෂ වචන කතා කරනව වෙනුවට කෙනෙක්ගේ හිත හැදෙන කෙනෙක්ගේ හිත මෙලෙක් වෙන මුරුදු වෙන වචන අපිට කතා කරන්න පුළුවන් නම් ඒ වගේමයි තේරුමක් නැති දේවල් කතා නොකර තේරුමක් ඇති දේවල්ම කාටත් ප්‍රයෝජනවත් දේවල්ම කතා කරන්න පුළුවන් නම් ඔන්න අපිට වචනයත් හසුරවා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ කය වචනය හික්මවා ගැනීම එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම එතකොට සීලේදී අපිට පෙන්ලා දෙනවා. එතකොට මේ මේ මට්ටම එක පැත්තකින් බලවම ඊටාම රළු මට්ටමක්. මොකද මේකවත් අපිට රැක ගන්න අමාරු නම් කොහොමද අපි ඊටාම සූක්ෂම මනසක් හදන්නේ? එහෙනම් අපි මනස හදන්න කලින් යම් පමණක හෝ මේ සීලයක් සමාදන් වෙන්න සිද්ධ වෙනවා. අපේ අතින් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් නම් අවංකව මේ වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් අරගෙන. ඒක නැවතත් ඒ වැරද්ද මගේ අතින් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් මම අවංක උත්සාහත් වෙනවා නම් අන්න දහම එතෙන් පටන් විවෘත වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති කියලා. මේ වැරද වැරද වශයෙන් අපිට තේරුම් ගන්න අවංකව නිහතමානීව මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා කියලා අපිට තවත් කෙනෙක්ගේ ඉදිරියේ සමාව ගන්න තරම් අපේ හිත නැමෙනවා නම් අපේ හිත නිහතමානී වෙනවා නම් ඔන්න අපිට එතෙන් පටන් අපේ ජීවිතේ නිවැරදි කරගෙන ඉස්සරහට යන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි අපේ අතින් සිද්ධ වෙච්ච වැරද්ද වහං කරන්න හදනවා නම් ඒක සාධාරණීකරණය කරන්න හදනවා නම් විවිධාකාර හේතු දක්වනවා නම් අපි වැරදත් එක්කම තමයි මැරෙන්නේ. අපිට අපේ වැරද්ද පේන්නේ නැත්නම් අපි ඇතැම් වෙලාවට අනිත් අය අපේ වැරද්ද පෙන්නලා දුන්නොත් අපිට නිහතමානීව ඒක පිළිගන්න පුළුවන් නම් ඔන්න අපිට ලොකු ලාභයක් සිද්ධ වෙනවා. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේ තවත් කෙනෙක් අපේ වැරද්දක් පෙන්ලා දෙද්දී ඒක හරියට නිකන් නිධානයක් පෙන්නවා වගේ තේරුම් ගන්න කියලා. නිධානයක් පෙන්ලා දුන්නා වගේ ඒක බාර ගන්න කියලා. මොකද අපිට ඒ වැරද්ද පෙනිලා නැහැ. අපේ අතේ විවිධාකාර වැරදි තියෙනවා වෙන්න පුළුවන්. අපේ ජීවිතේ নানা ප්‍රකාර දුර්වලතා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් සමහරවිට ඒවා අපිට තේරෙන්නේ නැහැ. අපිත් එක්ක ජීවත් වෙන අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නැත්නම් අපේ යාළු මිත්‍රයි යාළු මිත්‍රයින්ට අපේ දෙමව්පියන්ට අපේ ගුරුවරුන්ට අපේ මේ තියෙන වැරද්ද පෙනීලා ඒ අය අපිට මේක කිව්වොත් මේ අපිට තියෙන යහපතක්ටයි මේ කියන්නේ කියන කාරණේ අපිට තේරෙනවා නම් මේක මේ තැනත්තා මේ මට රිදවන්නවත් මං කෙරේ ද්වේෂයෙන්වත් නෙමෙයි මේ මගේ තියෙන වැරද්ද හදාගෙන මට නිවැරදි වෙන්නයි මේ කියන්නේ. කියන අපිට ඒක මේ දේ බොහොම සුවචව කීකරුව මේ දේ අපි බොහොම නිහතමානීව අපිට බාර ගන්න පුළුවන් නම් ඒ නිසා අපිට අපින් වෙන්න පුළුවන් බරපතල වැරදි රාශියක් මගහැරලා යනවා. අපිට අර වැරද්ද දුරු කළා නැව ඊට වඩා පිරිසුදු මට්ටමකින් අපේ ජීවිතේ ගෙවන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඉතින් එක හතකින් එදා සරියුත් මහරහතන් වහන්සේ අර හත් අවුරුදු සාමණේර නමක් ඒ බිම ගෑවෙන සිවුර පෙන්ලා දුන්නාම උන්වහන්සේ කොයි තරම් නිහතමානීව ඒ අවවාදය පිළිගත්තද? ඉතින් අපි අපි මේ අද මේ භාවනා වැඩසටහනේ බහුලව වශයෙන් ඉන්නේ පැවිදි පක්ෂය නිසා අපි කොයි තරම්නම් නිහතමානී වෙන්න ඕනේද? ඒ බඳු මේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අන්නේ ඒ තරමට නිහතමානීව බිමට බැස්සනම් උන්වහන්සේ අපි හැමෝටම ආදර්ශයක් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපිට ඕනම අවස්ථාවකදී ඕනම කෙනෙක් අපේ වැරද්දක් පෙන්ලා දුන්නොත් ඒ හින්දා අපි හිස් මුදුනේ තියලා ඒක පිළිගන්න වටිනවා. මොකද මේ වරද අපිට පෙනිලා නැහැ. අපිට පෙනුණා නම් ඔන්න අපිට ඒක හදාගන්න අවස්ථාවක් තිබුණා නමුත් අපිට ඒක පෙනුනේ නැහැ. මේ වෙනත් කෙනෙක් ඔන්න දැකලා අපිට ඒක කියනවා නම් ඒක ලොකු නිධානයක් පෙන්ලා දුන්නා වගේ. ඒක ලොකු සත්පුරුෂකමක්. ඒක ලොකු අපිට කරන ලොකු මෙහෙයක්. ඉතින් අපිට මේ විදිහට නුවණින් තේරුම් අරගෙන අපේ වැරද්දක් පෙන්ලා දුන්නාම හදාගන්න පුළුවන් නම් අන්න අපිට සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ පැවිදි ජීවිතේ සෑහෙන නිහතමානී යවතු ගමනක් වෙනවා. අපි පැවිදි වුණාම අපිට අපි කරන්නේ අපිට කැමති කැමති දේ නම් එතෙන්දී මේ හරි අමාරුයි අපේ ජීවිත ගොඩනගා ගන්න. නමුත් අපි තේරුම් ගන්නවා නම් අපි මේ පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම විනයට අනුව හික්මෙන්නයි. මට ඕන වෙන විදිහට හැසිරෙන්න නෙමෙයි මේ පෙන්ලා දීලා තියෙන විදිහට මම මගේ ජීවිතේ සකස් කරගන්නයි කියලා අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධර්ම රත්නයේ ඉදිරියේ සංඝ රත්නයේ ඉදිරියේ අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් අන්න දහමට අනුව අපේ ජීවිත හැඩගස්වා ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒතර මේ සීලය පැත්තෙන් අපිට කතා කරද්දී ඒතර තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පෙන්වලා දෙනවා. ඉතින් දැන් අපි මේ වර්තමාන කාලෙදී නම් දැන් මේ මේ හරියේ ඉඳගෙන අපි කොළඹ පැත්තට එහෙම ඇහැ අරගෙන ගියොත් මේ අරගත්ත ඇහැ හරහා කොයි තරම්නම් දර්ශන රාශියක් අපේ මේ හිතට ඇතුල් වෙනවද? ඒ දර්ශන රාශියෙන් කොයි තරම්නම් අපේ හිත කෙලසෙනවද කියලා හිතලා බලන්න වටිනවා. මොකද අද තියෙන්නේ අර මම කලිනුත් මතක් කළා වගේ මේ බොහොම සංකීර්ණ සමාජයක් වාණිජත්වයට ගැති වෙච්ච සමාජයක් සමාජයක් පුළුවන් තරම් මොනවා හෝ පෙන්නලා මේ මිනිසුන්ගේ හිත අවුස්සලා කෙලස් වඩවලා කීයක් හරි කඩා ගන්න උත්සාහත් වෙන සමාජයක් තමයි තියෙන්නේ. ඒ හින්දා මොනවද පෙන්වන්නේ මොනවද මේ ප්‍රදර්ශනය කරන්නේ කියන ගැන ඒ තරම් මේ එක්තරා අන්දමක පැහැදිලි මේ භාවයක් නැහැ. ඒ හින්දා ඕනම දෙයක් පෙන්වනවා. නමුත් ඒව හරහා කොයි තරම්නම් අපේ හිතේ කෙලෙස් ඇති වෙනවද? අපේ හිත කොයි තරම්නම් දූෂිත වෙනවද? අපි හදාගත්ත මනසක් ආපහු බිමට කඩන් වැටෙනවද කියන එක හිතලා බලන්න වටිනවා. ඒ නිසා අපි ඇහැක් අරගෙන වාහනයක යනකොට එතකොට මේ අවට තියෙන දැන්වීම හරහා කොයි තරම්නම් කෙලෙස් ස්වභාවයක් අපේ හිතට ඇතුල් වෙන්න පුළුවන්ද කියන එක වර්තමානයේ හිතලා බලන්න පුළුවන්. ඒ වගේම අපි පොදු වාහනයක යනකොට අපිට අහන්න වෙන දේවල් හරහා කොයිතරම්නම් හිතෙන් නොතිබිච්ච කෙලෙස් අලුතෙන් ඇවිලෙන්න පටන් ගන්නවද? සමහරලාට හිත බොහොම සංසුන් වෙලා තියෙන ඉඩ තියෙනවා. නමුත් ඇහිච්ච ගීතයක් හරහා නැත්නම් අහන්න ලැබිච්ච ප්‍රවෘත්තියක් හරහා අර අපේ හිත නැවතත් කොයිතරම්නම් වික්ෂිප්ත වෙනවද? නැවතත් දැවෙන්න පටන් ගන්නවද? රාගබරිත වෙනවද? ද්වේෂබරිත වෙනවද? නැත්නම් අපි ප්‍රපංච වලට ගිහිල්ලා නැවත නැවත අපි විවිධාකාර දේවල් වල පැටලෙනවද කියන එක හිතලා බලන්න වටිනවා. නිසා ඉන්ද්‍රිය සංවරය එදා සමාජයට වඩා අද සමාජයට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. කරන්න පුළුවන් නම්. මොකද අපි උත්සාහවත් නොවුනොත් හැබැයි මේක කරන්නත් බෑ. ඒ නිසා අපි දැන් බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ මේ කොයි තරම් දේවල් පෙනුනත් අන්ධෙක් වගේ ඉන්න පුළුවන් නම් කොයි තරම් දේවල් ඇහුණත් බිහිරෙක් වගේ ඉන්න පුළුවන් නම් ඔන්න එකතකින් අපිට ඒකෙන් ලොකු ආරක්ෂාවක් සැපේනවා. හරියට උදාහරණයකින් කියනවා නම් අපි හිතමු අපි ගංගක මුහුදක ඔරුවකින් යනකොට ඒ අපි හිතමු මේ ඔරුවේ හිලක් හැදෙනවා. දැන් ඔන්න ඒ සිදුර හරහා ඔන්න වතුරට වතුර එන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ කොයි තරම් වතුර එළියට දැම්මත් වැඩක් නැහැ. අර සිදුර වහන්න නැතුව. අන්න වගේ තමයි අපි මේ පුලුවන් තරම් හිත හදන්න කියලා උත්සාහත් වෙද්දිත් අපි පුලුවන් තරම් මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන අපේ හිත කෙලසෙනවා නම් අපි කොහොමද මේ හිත සකස් කරන්නේ? නිසා අපිට සෑහෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ගැන හිත යොදන්න සිද්ධ වෙනවා. ඒකයි අර ධර්මයේ විස්තර වෙන්නේ චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි. නානු ව්‍යංජනං ගාහි. මේ නිමිති අනු ව්‍යංජන ගන්න ගියොත් ඔන්න කෙලසෙනවා. අපි අපිට පුළුවන් නම් මේ වැඩි ඈතට යන්නේ නැතුව, මේවැය තියෙන ලස්සන බලන්න යන්නේ නැතුව, මේවැය තියෙන අංගපසංග බලන්න යන්නේ නැතුව, මේවැය තියෙන විවිධාකාර හැඩතල බලන්න යන්නේ නැතුව අපිට සංවර වෙන්න පුළුවන් නම් ඇහැ අසංවර වීම නිසා ඇති වෙන්න තිබිච්ච කෙලෙස් රාශියක් ඇහිරිලා යනවා. අපි ඉල්ලලා කෙලස් ගන්නෙ නැහැ එතකොට. ඇහැ අරගෙන හිටියොත් කෙලස් රාශියක් එනවනම් ඒ වෙලාවේදී ඇහැ අරගෙන ඉඳීමේ ප්‍රයෝජනයක් නැත්නම් අපිට ඇහැ වහා ගන්න පුළුවන්. ඒ වගේම අපි යම් යම් දේවල් අහන්න ගියාම ඒවෙන් ප්‍රයෝජනයක් නැත්නම් අපිට ඉන්න තැනින් අයින් වෙන්න පුළුවන්. මොකද අපි පැවිදි ජීවිතයේදී විශේෂයෙන්ම අපි මේ නෙකම්මයක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ඉන්න හිටින්න තැන නැතුවවත් කරන්න දෙයක් නැතුවවත් අසරණ වෙලාවත් ලෙඩ රෝගයක් වැළඳිලාවත් කරන්න ආපු මහානකමක් නෙමෙයි කියලා මම හිතනවා මේ හුඟක් දෙන්නේ පිළිගනීවි. මොකද ඉන්නේ හුඟක්ම පැවිදි පක්ෂය නිසා අපිට තේරෙනවා හුඟක්ම ඉන්නේ පැවිදි පක්ෂයේ තරුණ පිරිසක්. ඉතින් හුඟක් දෙනෙක් මේ කරන්න වෙන දෙයක් නැතුවවත් නැත්තම් ලෙඩ රෝගයක් වැළඳිලාවත් අම්මා තාත්තා නැති වෙලාවත් එහෙමත් නැත්නම් කර කියා ගන්න දෙයක් නැතිවත් අසරණ වෙලාවත් මේ කරන්න ආපු මහානකමක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් අපි මේ ලොකු නෙක්ඛම්මයක් කරලා ඇවිල්ලත් නැවතත් අපි අපේ හිත දූෂිත වෙන විදිහට අපි කටයුතු කරන්න ගියොත් අපරාධයක්. මොකද අපි ලොකු නෙක්ඛම්මයක් කළා, ලොකු පිම්මක් පැනලා ආපු පිරිසක්. අපිට පුළුවන් නම් අපි මේ විටින් විට අපි කොයිතරම්නම් අපේ දෙමව්පියෝ හඬා වැළැත් වෙද්දි, නැත්නම් අපේ සහෝදර සහෝදරියෝ එපා කියද්දි, අපේ යාළු මිත්‍රයෝ වළක්වන්න හදද්දි අපි මේ ලොකු තීරණයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කියලා මේ කාරණේ අපිට නැවත නැවත සිහි කරන්න පුළුවන් නම් අපිට ආයිත් අර ගේහසිත සංකල්පනාවන් වල යෙදෙන්නේ නැතුව පොඩ්ඩක් හරි ආරක්ෂා වෙන්න අවස්ථාවක් තියෙනවා. හුඟක් වෙලාවට අපි මුල් කාලෙදී මේ ආපු ගැම්මට අපි ඉන්නවා. නමුත් කාලාන්තරයක් යනකොට නැවතත් අර ගේහසිත සංකල්පනාවන් අපේ හිතට එබිකම් කරන්න අවස්ථාව තියෙනවා. එතෙන්දී අපිට නැවතත් අපි කොයිතරම්නම් නෙක්ඛම්මයක් කළා අපි කොයිතරම්නම් සටනක් දීලාද මේ සිවුර පෙරවගත්තේ කියලා අපිට තේරෙනවා නම් අපිට ආපහු යන්න වෙන්නේ නැති වෙන්න අපි ආරක්ෂා වෙන්න උත්සාහත් වෙනවා. එහින්දා මට මතකයි ඔය නාවිනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ එහෙම නිතර කියනවා මේ අපි කරපු නෙක්ඛම් මේ සිහි කරන්න. අපි මේ ලොකු පිම්මක් පැනලා තියෙන්නේ. කාමයටම ඇදෙන ලෝකේ අපි මේ ලොකු පිම්මක් පැනලා තමයි මේ සිවුරක් පෙරවගෙන තියෙන්නේ. ඉතින් සිවුර පෙරවගත්ත පමණින් මහානකමවත් සම්පූර්ණ නොවන නිසා අපි මේ හිත පැවිදි කරගන්නත් සෑහෙන උත්සාහත් වෙන්න වෙනවා. ඒක තමයි අපි මේ භාවනාවක් කරහා, ඉන්ද්‍රිය සංවරයක් කරහා, සීලයක් කරහා මේ කරන්න උත්සාහවත් වෙන්නේ මේ හිත පැවිදි කරගන්න එක. එතකොට තවත් පැත්තකින් එතකොට අපිට හිතන්න පුළුවන් ඔය අපිච්චතාවය සම්බන්ධයෙන් දැන් අපිට විවිධාකාර ලාභ ලැබෙන්න පටන් ගත්තාම අපි ඕවා හැමදේම අපේ කුටියේ පුරව ගන්න ගත්තොත් නැත්නම් අපේ ගෙදරවා පුරව ගන්න ගත්තොත් ඔන්න එතනින්ම අපේ හිත හරිම වික්ෂිප්ත භාවයකටපත් වෙනවා. නමුත් අපිට පුළුවන් නම් මේ පොඩි දෙයකින් සතුටු වෙන්න. අපිට පුළුවන් නම් අත්‍යවශ්‍ය දේ පමණක් තියාගන්න. අන්න එතකොට මේ පොඩි දෙයක් තමයි අපිට රැකගන්නත් සිද්ධ වෙන්නේ. නමුත් අපිට අප්‍රමාණ වූ දේවල් තියෙනවා නම් රැකගන්න ඒ පමණට අපේ හිත වික්ෂිප්ත වෙනවා. ඒ පමණට අපේ හිතේ ලොකු බරක් පැටලෙනවා. නමුත් අපේ කුටියට ගිහාම නැත්නම් අපේ ගෙදරට ගිහාම මහා දෙයක් නැත්නම් අපේ ගේ පිරලා නැත්නම් මහා ලොකුවට යන්න ඇවිදින්න සක්මනක් කරගන්න ඉඩකඩ තියෙනවා නම් ඔන්න එතනදී තියෙන්නේ හිතේ ලොකු සැහැල්ලුවක්. බැලුවාම හිතට හරි සහනයක් තියෙනවා. වටපිට බැලුවාම පේන්නේ ටිකක් හිස් ස්වභාවයක්. අන්න හිත එක්තරා අන්දමකින් සංසිඳෙනවා. මේ හිතට අරමුණු අහුවෙන්න අහුවෙන්න බලන බලන අත පුළුවන් තරම් පිරලනන් තියෙන්නේ මේ අරමුණු වලින්ම මේ හිත පිරෙනවා නම් කොහොමද හරි අමාරු මේ හිතක් සම්පූර්ණයෙන්ම හිස් කරගන්න. හරි අමාරු මේ හිතක් සම්පූර්ණයෙන්ම තණ්හාව දුරු කරගන්න. නමුත් අපිට තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් නම් මේ සුළු ප්‍රමාණයක් තියෙන්නේ අපේ මේ දුප්පත්කම නිසා නෙමෙයි නමුත් මේ අපි නුවණින්ම තේරුම් අරගෙන අත්‍යවශ්‍ය දේවල් ටිකක් විතරක් අපි ගාව තියා ගන්නවා නම් අපිට එතකොට සැලකිල්ලට භාජනය කරන්න තියෙන නැත්නම් අපිට ආරක්ෂා කරන්න තියෙන මේ ටික ප්‍රමාණයයි. මසුරුකමක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ ටික දෙයක් ගැන. අපිට ආරක්ෂක විධිවිධාන යොදන්න අප්‍රමාණ දේවල් නැහැ. ඒ වුණාට තියෙන බොහොම ටික දෙයයි. ඒ වගේම ඉතින් මේ පැවිදි ජීවිතයේදී අය තියෙන ටික දේ බොහොම දැඩිව අල්ලගන්න ස්වභාවයකුත් තියෙනවා. තියෙන්නේ එක සිවුරයි නම් තියෙන සිවුරු දෙක තුනයි නම් ඒ සිවුරු දෙක තුන ඔන්න දැඩිව අල්ලනවා. තියෙන පාත්‍රය දැඩිව අල්ලනවා. තියෙන කුටිය දැඩිවල්ලනවා. ඉස්සර නම් ඕවා ඒ තරම් ගණන් ගත්තේ නැති වුණාට අපි මේ මහානකම කරද්දි මේ තියෙන පුංචි දේ බොහොම දැඩිව ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදීත් අපි ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේවා සම්බන්ධයෙන් ඉතින් බොහොම ලස්සනට විස්තර කරලා අපිට අවවාද කරලා තියෙනවා. දැන් ඔය අරියවංශ සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා. සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන. මේ ලද යම් සිවුරකින් සතුට වෙන්නේ. අපිට පුළුවන් නම් අපිට ලැබෙන්නේ කුමක් හෝ සිවුරක්. මේ සිවුරෙන් මේ විලි වහ ගන්න පුළුවන් නම් මට විනයට ගැළපෙන විදිහට මේක මහලා තියෙනවා නම් මේකේ පාටත් යැපෙන්න පුළුවන් නම් අනිත් ඒවත් එක්ක අනිත් අයත් එක්ක ගැළපිලා මේ සේනාසනයේ ඉන්න පුළුවන් මට්ටමේ සිවුරක් නම් මේ තියෙන්නේ. මේකේ විවිධාකාර හැඩතල හොයන්න යන්නේ නැතුව උපරිම රෙදි වර්ග හොයන්න යන්නේ නැතුව මේකේ ලස්සන හොයන්න යන්නේ නැතුව මේ ලැබිච්ච සිවුරෙන් අපිට සතුටු වෙන්න පුළුවන් නම් අන්න බුදුරජාන් වහන්සේ කියන මේක ආර්ය වංශයේ වැඩක්. මේක මේ පුරාණේ ඉඳන් ආපු ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණයක්. ඒක මේ ලෞතර සම්බුදු රජාණන් වහන්සේලාගේ ගුණයක්. මේක මේ ප්‍රඥාවන්තයින් ප්‍රශංසා කරන ගුණයක්. ඒ වගේමයි කියනවා අපිට ලැබිච්ච පින්ඩපාතකින් සතුටු වෙන්න පුළුවන් නම් අපි හොඳ හොඳ දේවල් හොය හොයා එක එක සේනාසන වලට යන්නේ නැතුව අපිට මේ ඉන්න සේනාසනයේදී අපිට යැපෙන්න පුළුවන් තරමට තරමට මේ පින්ඩපාතයක් ලැබෙනවා නම් අපිට ඒකෙන් සතුටු වෙන්න පුළුවන් නම් ඒක ගැන මැසිවිලි නගන්නේ නැතුව අපිට ඒකෙන් සතුටින් යැපෙන්න පුළුවන් නම් අන්න ඒක ලොකු ගුණයක්. ඒ වගේමයි ඊතර ඊතර සේනාසනේන සන්තුට්ඨෝ හෝති. ලැබිච්ච සේනාසනෙන් සතුටු වෙනවා. ඒක ලොකු කරන්නවත් ඒකට විවිධාකාර අංගෝපාංග එක් කරන්න යන්නවත් නැහැ. මේ ලැබිලා තියෙන්නේ යමක්. මේක මේ මම gederin එනකොට හදාගෙන ආපු එකක් නෙමෙයි. මගේ අම්මා තාත්තා හදලා දීපු එකක් නෙමෙයි මේ ශ්‍රද්ධාවන්ත බාහිර මිනිස්සු ඒ අයගේ හැකි පමණින් ඔන්න මට හදලා දීලා තියෙන්නේ කියලා අපිට ඒ විදිහට අපේ මේ ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න පුළුවන් නම් ලැබිච්ච ස්ථානයේ අපිට සතුටින් ඉන්න පුළුවන් නම් අන්න එතනම ලොකු සංහිඳියාවක් තියෙනවා. අපේ හිත භවනාවට නැමෙවි අපිට ඒ විදිහට හිතන්න පුළුවන් නම්. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ කියනවා නචීවර හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති. ඒතර මේ සිවුරු හොයන්න කියලා අනවශ්‍ය දේවල් කරන්න යන්නේ නැහැ. ඒ වගේමයි අනවශ්‍ය ව්‍යාපාර කරන්න යන්නේ නැහැ. ඒ වගේමයි පිණ්ඩපාතේ නිසා අනවශ්‍ය ව්‍යාපාර කරන්න යන්නේ නැහැ. ලොකු කුටියක් හදාගන්න කියලා අනවශ්‍ය ව්‍යාපාර කරන්න යන්නේ නැහැ. අලද්දාච චීවරන්න පරිතස්සති. හොඳ මේක හම්බුනේ නැහැ කියලා හිතේ තැවීමකුත් නැහැ. අනිත් කෙනාට හොඳ මේක ලැබුණය මට හම්බුනේ ඒ තරම් ලස්සන එකක් නෙමෙයි කියලා හිතේ ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ. ඒ වගේම අනිත් කෙනාට නම් හොඳම පිණ්ඩපාතේ ලැබෙනවය. මට මේ රූක්ෂ එකක් මේ ලැබුණේ කියලා අපි අනිත් කෙනා ගැන ඊර්ෂ්‍යාවක් පහළ වෙන එකක් නැහැ. ඒ වගේමයි අපිට ලැබිච්ච සේනාසනය ගැන නැත්තම් හොඳ මේක හම්බුනේ නැහැ කියලා හිතේ තැවීමක් ඇති වෙන එකක් නැහැ. ඊළඟට කියනවා අලද්ධාච චීවරං පරිතස්සති. ලද්ධාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. බුදුරජාණන් වහන්සේ හැතරම නිකන් අපේ හිත් දිහා බලලා කියලා වගේ. බුදුරජාණන් වහන්සේ කියනවා ලද්ධාච චීවරං අගතිතෝ මේ ලැබිච්ච සිවුර ඒකට ඇලෙන්නේ නැතුව ඒ වගේමයි ඒකෙන් මුසපත් වෙන්නේ නැතුව ඒක ගැනම හිතන්න යන්නේ නැතුව ඒ වගේමයි ඒකේ ආදීනව දැක දැක මේක මේ පෙරවගත්තේ මේ කෙලෙස් ටික නසන්න මේ Brahmacharyaක් රකින්න කියලා හිතාගෙන අපිට මේක පරිගුංජනේ මේ පරිභෝග කරන්නම් කරන්න කරන්න පුළුවන් නම් අන්න ඒකම ආර්ය වංශයක් වෙනවා. ඉතින් මේ කාරණාවම පින්නපාතේ සම්බන්ධයෙන් සේනාසනේ සම්බන්ධිනුත් කියනවා. ඉතින් දීර්ඝව විස්තර නොකලත් මේ කරුණ සම්බන්ධයෙන් මේ ඔස්සේ හිතලා අපිට ලොකු දහමක් දිනු කරගන්න පුළුවන්. අපේ හිතේ ඇති වෙන්න තිබෙන තණ්හාව මේ හරහා දුරු කරගන්න පුළුවන්. තවත් පැත්තකින් කතා කරනවා නම් එතකොට අපි මේ වගේ ලද දෙයින් සතුටු වෙලා අපිට ඒ සතුටින්ම ඔන්න භවනාවකට නැඹුරු වෙන්න පුළුවන්. අද මම මෙන්න මේ මේ විදිහට මගේ සේනාසනේ මේ විදිහට මම අල්පේච්ඡව ජීවිතය ගත කරනවා. මේ විදිහට අද මම ලැබිච්ච සිවුරෙන් සතුටු වෙනවා. ලැබිච්ච පින්නපාතෙන් සතුටු වෙනවා. කියලා අපි තුලින් ආපු සතුටක් තියෙනවා නම් ලද දෙයින් සතුටු වෙන ගුණය අපි තුල තියෙනවා නම් අන්න අපිට මේ ලොකුවට දේවල් ආරක්ෂා කරන්න නැහැ. එතනින්ම අපිට භවනාව සඳහා ලොකු කාලයක් වැය කරන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද ආරක්ෂා කරන්න කරන්න ලොකු දේවල් නැහැ, ව්‍යාපාර නැහැ. කාලේ ඉතිරි වෙනවා. කාලේ ඉතුරුනහම ඔන්න භාවනාවකට නැඹුරු වෙන්න අවස්ථාව තියෙනවා. භාවනාවකට නැඹුරුනහම ඉතින් හදන්න තියෙන්නේ හිත. හිතට එන්නේ හුඟක් වෙලාවට අතීතය සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන් සිතුවිලි. අතීතයයි අනාගතයයි සම්බන්ධයෙන් තමයි හුඟක් වෙලාවට හිත කතන්දර ගොතගතා කතන්දර ගොතගතා යන්නේ. ඒ හරහා තමයි කාම සංකල්පනා ව්‍යාපද සංකල්පන, විහිංසා සංකල්පන පහළ වෙනවා. එතකොට කොහොමද අපි මේ කාම සංකල්පනාව දුරු කරන්නේ? අපි හිතමු දැන් මේ තණ්හාව දුරු කරන ක්‍රම අපි හොයන්න වෙලා තියෙන්නේ. තණ්හාව දුරු කරන්න නම් එතකොට මේ හිතට එන කාම සංකල්පනාවන් දුරු කරන්න සිද්ධ වෙනවා. කාම විතර්කයන් දුරු කරන්න සිද්ධ වෙනවා. කොහොමද කාම විතර්කයන් දුරු කරන්නේ? ඉතින් එක පැත්තකින් බුදුරජාන් වහන්සේ කියනවා අපේ හිතේ කාම විතර්කයක් ආවහම ඕක අපි තියාගත්තොත් වැඩි වෙලාවක් දන්නේම නැතුව මේ කාම විතර්කයෙන් අපිව මැඩපවත් වෙනවා. යටපත් වෙනවා. දන්නේම නැහැ අපි රැකගෙන ආපු සීලයත් බිඳලා යන්න පුළුවන්. අපි තිබිච්ච හොඳ නමක් කැත වෙන්න පුළුවන්. ඒ වගේමයි අපේ හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. අපි හදාගෙන තිබිච්ච සමාධිය කැඩලා යන්න පුළුවන්. අපේ හිත ඔන්න තවත් දවස් ගාණක් වෙරදරන්න සිද්ධ වෙනවා. අර හැදි මුලින් හදාගෙන තිබිච්ච සමාධිය හදාගන්න. මොකද අපේ හිතේ බරපතල රාගයක් ඇවිල්ලා, බරපතල ද්වේෂයක් ඇවිල්ලා, මොකක් හෝ බරපතල මුලාවක් ඇවිල්ලා අපි ඒකට අහු නම් ඔන්න අපි හද අර හදාගෙන තියෙච්ච ගුණධර්ම ටික මේ කෙලෙස් හොරු අරන් යනවා. ඉතින් අපිට සෑහෙන්න අපේ හිත සම්බන්ධයෙන් ආරක්ෂක විධාන තර කරන්න සිද්ධ වෙනවා. අපි මේ බාහිර දේවල් ආරක්ෂා කරනවා වෙනුවට ඇතුලේ අපි බොහොම අමාරුවෙන් දවස දවස වර්ධනය කරගෙන යන ගුණධර්ම ආරක්ෂා කරන්න ඔන්න උත්සාහත් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුදු වෙන්න කලින් කොහොමද මේ තමන් වහන්සේගේම හිතේ විතර්ක ජයගත්තේ කියලා ඔන්න හරිම අවංකව කරපු ප්‍රකාශ ඔය මජ්ක්‍ධිම නිකායේ දේදා විතර්ක සූත්‍රයේදී එහෙම සඳහන් වෙනවා. බුදුහාඳුර කියන මම මෙන්න මෙහෙම ක්‍රමයක් අනුගමනය කළා. මේ විතර්ක જાති දෙකක් තියෙනවා. එකක් තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියලා මේ අකුසල පක්ෂයේ තියෙන මගේ හිත අවැඩට යොමු කරන මටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, මටත් අහිත කර, අනුන්ටත් අහිත කර මේ විතර්ක જાතියක් තියෙනවා. ඒ වගේමයි මටත් යහපතක් කරලා දෙන, අනුන්ටත් යහපතක් සිද්ධ කරන ප්‍රඥාව වර්ධනය කරන නිවනට හිත පමුණුවන විතර්ක જાතියකුත් තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය විතර්ක නැත්නම් නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය කියලා. ඉතින් මේ ධහම දන්න සියලු දෙනා දන්නවා මේ කාරණාවන්. අපේ හිතේ දෙයක් අතහරින්න නම් පහළ වෙන්නේ සිතුවිල්ල. ඔන්න ඒ හරහා තණ්හාව යටපත් වෙනවා. නැත්නම් තණ්හාව පොඩ්ඩක් හරි දුර වෙලා යනවා. අපේ අවිහිංසා විතර්කයක් නම් අපේ හිතේ පහළ වෙන්නේ දේශයක් ඇති වෙනව වෙනුවට අපි තව කෙනෙකුට අන්න උදව්වක් කරන්න එයාගේ දුකෙන් එයාව මුදව ගන්න අපි පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අව්‍යාපාද විතරකයක් නම් පහළ වෙන්නේ අපේ හිතේ द्वේෂය අයින් කළා මෛත්‍රියක් වඩන්න ඕන අපේ හිත පෙළඹෙනවා. එතකොට මේ වගේ දේවල් එතකොට අපිටත් යහපත් අනුන්ටත් යහපත්. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ බෝධිසත්ව කාලෙදී තමන් වහන්සේ මෙන්න මේ කාරණාව තේරුම් ගත්තා. තේරුම් අරගෙන දෙදාකත්වා දෙදාකත්වා විතක්කේ විහෙරෙයි යන්ති. මම මේ දෙකට බෙද බෙදා දෙකට බෙද බෙදා මෙන්න විතරක ගැන මම කටයුතු කළා. ඔන්න විතර්කයක් එනවා. මේක තේරුම් ගන්න ඔන්න මේක කාම විතර්කයක්. එතකොට මෙන්න මේ කාම විතර්කයක් තමයි දැන් ආවේ. මේක මටත් අයහපතක් කරන්නේ. අනුන්ටත් අයහපතක් කරන්නේ. ඒ වගේමයි මේක නම් නිවන පිණිස නම් වෙන්නේ නැහැ. හිත දැවෙනවා මිසක් නිවෙන්නේ නැහැ. කාම විතර්කයේ ඔස්සේ ගියොත් ඒක වර්ධනය වුණොත් හිත දැවෙන්න පටන් ගන්නවා මිසක් හිත නිවෙන්නේ නැහැ. කියලා ඔන්න මේක නිවනට හේතු වෙන්නේත් නැහැ. ඒ වගේමයි මේක ප්‍රඥාවට මුල් වෙන්නේත් නැහැ. ඒ වෙනුවට හිත අන්ධ කරනවා. ප්‍රඥාව සුණු විසුණු කළා දානවා. ප්‍රඥාව නැති කළා දානවා. ඉතින් මේ විදිහට අනිත් පැත්තෙන් මේ කය දුකටපත් කරනවා. මේ විදිහට මම මේ කාම විතරකය ගැන හිතනකොට ඒකේ තියෙන ආදීනව මම තේරුම් ගන්නකොට ඔන්න මේ කාම විතරකයට මම අනුග්‍රහ නොකිරීම හරහා ඒක ටික ටික දුර වෙලා යනවා. ඒ වගේම මගේ හිතට ඇතැම් වෙලාවට ව්‍යාපාද විතරකයන් එනවා. ඒකටත් මම මේ දෙයම කරනවා. මම තේරුම් ගන්නවා මේක ව්‍යාපාද විතරකයක්. ඒක මටවත් අනුන්ටවත් යහපතක් කරන්නේ නැහැ. ඒ වගේමයි මේක දිගට ගෙනිච්චොත් එහෙම මගේ තියෙච්ච නුවණ නැති වෙලා යනවා. ඒ වගේමයි හිත දැවෙන්න පටන් ගන්නවා. මේක නිවනට ප්‍රතිපක්ෂයි කියලා ඔන්න තේරුම් ගත්තාම අන්න ඒකත් දුර වෙලා යනවා. අවි මේ විහිංසාව විතර්කය ගැනත් ওই විදිහමයි. අනිත් පැත්තට කියනවා මගේ හිතේ නෙක්ඛම්ම විතර්කයක් පහළ වෙනවා. දේවල් අතහැරලා දාන්න, පුංචි දෙයකින් සතුට වෙන්න, තියෙන මහා ගොඩක් තියෙනවා නම් ඒවෙන් පොඩ්ඩක් හරි අයින් කරලා දාන්න, කෙනෙකුට යමක් දෙන්න, මේ විදිහට විතර්කයක් පහළ වුණොත් මම මේක තේරුම් ගත්තා මෙන්න මේකයි නෙක්ඛම්ම විතර්කයක්. අතහරින ස්වභාවයේ දෙයක්. හිත අතහැරීමට නැඹුරු කරන බවක්. අන්නේ බඳු විතර්ක මම එතකොට තේරුම් අරගෙන මන් තේරුම් ගත්තා ඒක නම් මුළු දවසම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේමයි අව්‍යාප්‍රාද විතර්කයක් නම් මුළු දවසම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. අවිහිංසා විතර්කයක් නම් ඒත් මං දවසම හිතුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක හිත නිවන ස්වභාවයක් තියෙනවා. පටලවන ස්වභාවයක් නැහැ. දවන ස්වභාවයක් නැහැ. ඒ හරහා නුවණ වර්ධනය වෙනවා. හැබැයි මේ කටයුත්තම මම දවසම නෙක්ඛම්ම විතරක මේවම හිත හිතා ඉන්නකොත් එක්තරාන්දම කයේ පෙලීමක් ඇති වෙන්න පුළුවන්. නිසා මම ඒ වෙනුත් හිත පුළුවන් වුණාම මට නිදහස් කරගන්න ඔන්න මම මගේ ඇතුළතම හිත තියාගෙන ඉන්න. අජත්තමේව චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝ දිහෝති සමාධියති. මට පුළුවන් නම් හිත බොහොම එකඟ කරගෙන සමාධිමත් කරගෙන හිත සංසිඳවගෙන ඉන්න පුළුවන් අවස්ථාවේදී මම පුළුවන් තරම් හිත සමනය කරගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට මේ බුදු වෙන්න කලින් තමන් කොහොමද විතරක ජයගත්තේ? කියලා මෙන්න අපිට එක එක ක්‍රම උගන්වලා තියෙනවා. ඒ වගේමයි එන විතරකවල ආදීනව දැකලා ඒවා ප්‍රහාණය කරන ස්වභාවය. ඒ වගේමයි වීරය පැත්තෙන් කියනවා uppannam kama vitakkam nadi vaseeti pajahati vinodeeti vyanti karoti anabhavam gamiti. හිතේ කාම විතරකයක් පහළ වුණාම ඒක ඉවසන්න යන්නේ නැහැ. ඒක හිතේ තියාගෙන ඒකට වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වුණාට මම ක්‍රම සහ විදි පාවිච්චි කරනවා මේ හිතෙන් ඒ කාම විතරකේ දුරු කරන්න. ඒක නැවත නූපදී ඉන්න මම උත්සාහත් වෙනවා. ඒක නැත්තර නැති කිරීම සඳහා මම උත්සාහත් වෙනවා. ඒතර මේ වීරය පැත්තෙනුත් ඒතර අපිට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද අපි මේ විතර්කයන්ට ඉඩ දුන්නොත් අන්න ඒක ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙනවා. ඒක බොහොම පැහැදිලිව විස්තර කරගන්න පුළුවන්. දැන් ප්‍රඥා පැත්තට ගිහාම දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම විස්තර වෙනවා. මේ අපි යමක් අපි තුමු ඇහෙන් යමක් දැක්කට පස්සේ ඒකෙන් අපි එක්තරා අන්දමක අපි තුමු සතුටක් පහළ වෙනවා. සතුටක් පහළ වුණාට පස්සේ ඔන්න ඒ හරහා ඔන්න සංඥාවකුත් එනවා. මෙන්න දැක්කේ මෙන්න මේ දේ. ඒ දැක්ක සංඥාව හරහා අපි තුමු සුබ සංඥාවක් හිතේ ඇති වුණා. ඔන්න සංඥාව හරහා ඔන්න යම් විතර්කයක් පහළ වෙනවා. සංඥාව හරහා පොඩි සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ සිතුවිල්ල දිගට දිගට හිතන්න ගත්තොත් ඔන්න ප්‍රපංචයක් දක්වා යනවා. හිත මේ සිතුවිලි ඔන්න ලියලන්න පටන් ගන්නවා. තණ්හා ඔස්සේ ලියනවා, මාන්න්‍ය ඔස්සේ ලියනවා, ditthi ඔස්සේ ලියනවා. ඉතින් මේ විදිහට විවිධාකාර පැතිවලින් අන්තිමට දන්නේම නැහැ අර හිතන්න පටන් ගත්ත කෙනා වහලෙක් බවට පත් වෙනවා. අපි දැන් ඊයේත් කතා කළා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. තණ්හාවට දාස වීම එතකොට අපි දන්නේම නැතුව සිද්ධ වෙනවා. අපි තුම අපේ ඇහෙන් රූපයක් දැක්කා. අපි තුම මේක ඇත්ත වශයෙන්ම ලස්සනයි. ඉතින් අපි මේ සුබ විදිහට දැකපු දේ ගැන අපි හිතන්න ගියොත් අපි දුටු දේ දුටු මතින් නතර වුණේ නැත්තම් එතන එතන විතර්ක පටන් ගත්තොත් ඒ ඔස්සේ අපි හිතන්න ගියාම අන්තිමට කාම සංකල්පනාවන්ම හිතෙන්න පටන් ගන්නවා. අපේ හිත නැඹුරු වෙච්ච පැත්ත අනුව තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි කාම විතර්කයට ඉඩ දුන්නොත් ටික වෙලාවක් කාම විතර්කයක් ඔස්සේ හිතුවාම දන්නේම නැහැ හිතට එන්නෙම කාම විතර්ක. ඒ වගේම අපි හිතමු අපි ව්‍යාපාද විතර්කයකට හිත ඉද දුන්නාම ඊළඟට එන්නෙම ව්‍යාපාද විතර්ක. ඒ වගේමයි අනිත් පැත්තෙන් අපි කෙනෙකුට හානියක් කරන, හිංසාවක් කරන පැත්තෙන් අපේ හිතේ යම්කිසි විතර්කයක් හිතුවොත්, දන්නෙම නෑ එන්නෙම විහිංසා විතර්ක. ඉතින් මෙන්න මේ වගේ හිතේ තියෙන හරිම අකුසලයටම හැදිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක ගොඩ ගන්නත් සෑහෙන්න මහන්සියක් වෙන්න වෙනවා. හිත දිහා බලාගෙන හිත හදන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ භාවනාවක් කරද්දී එතකොට ප්‍රපංච සමනය කිරීමක් ප්‍රපංච පුලුවන් තරම් අඩු කර ගැනීමක් හිතේ කතන්දර ගොතගතා ඉන්න ස්වභාවය අඩු කර ගැනීමක් නොකර මේ හිත හදන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනා භාවනාවකට නැඹුරු වුණාම අපි පුලුවන් තරම් උපදෙස් දෙනවා මේ කොහොම හරි මේ සිහින ලෝකවල අතරමං වෙලා ඉන්නේ නැතුව වර්තමානයේ ඉන්න උත්සාහත් වෙන්න. අපි මේ සිහින ලෝකවලට යන්නේ එක්ක අතීතය අල්ලගෙන, එක්ක අනාගතය අල්ලගෙන. මොකද අපිට අතීතය අල්ලගෙන අතීතයේ වෙච්ච දේවල් ගැන හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නකොට දන්නේම නැහැ අපි ඒ ලෝකෙක හිර වෙනවා. ඒ වගේම අපි අනාගත සැලසුම් හදා හදා හදා හදා අනාගත සිහින මවමවා ඉන්න ඉන්න ඉන්න දන්නේම නැහැ අපි මේ ඉන්නේ කොහෙද කියලාත් අමතක වෙලා යනවා. අන්තිමට කෙලෙස් ජාලාවක තමයි අපි ඉන්නේ. දන්නේම නැතුව තණ්හාවට දාස වෙනවා. නමුත් අපිට පුළුවන් නම් මේකේ තියෙන මේ භයානකකම තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ කතන්දර ගොතන ගතිය පොඩ්ඩක් හරි අඩු කරගන්න ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේකමයි ප්‍රතිපදාව. ඒක හරිය ලස්සනට විස්තර වෙනවා මදුපිණ්ඩික සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා යතෝ නිදානං බිකු පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තතේ නත්ති අබිනන්දි තබ්බං අබිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං ඒසේවන්තෝ දිඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං ඒසේවන්තෝ මානානුසයානං. ඒසේවන්තෝ භවරාගානුසයානං. ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. ඒසේවන්තෝ දණ්ඩ දාන සත්තා දාන කලහ විග්ඝහ විවාද තුවන්තුවං පේසුඤ්ඤ මුසාවාදානං එත්තේ පාපක අකුසල ධම්මා අපරිසේසා නිරුද්ධಂತಿ ඔන්න අපි අද අර දසුත්තර සූත්‍රයේ කතා කරන මාතෘකාව මෙතනක් තියෙනවා අර දසුත්තර සූත්‍රයේදී මේ තණ්හා මුල් වෙච්ච ධර්ම අතර තියෙන අන්තිම ප්‍රබලම මට්ටම තමයි මේ දඬු මුගුරු ගැනීම, සැත් ගැනීම නැත්නම් ආයුධ ගැනීම, ඕනෝන් අතර කලහ විවාද මේ ලොකුම ප්‍රශ්නේ මට්ටම තමයි තියෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේදී මේ තියෙන ඒ ඔක්කොම ටික අහවර වෙනවා කොහොමද? අර හිතේ ප්‍රපංච ඇති වෙන ගතිය, හිත කතන්දර ගොතන ගතිය අඩු වෙන විදිහට අපි හැසිරුණා නම්. එක පැත්තකින් බැලුවාම හරිම ප්‍රඥාවන්තව බුදුරජාණන් වහන්සේ දැකලා දෙනවා හරිම බොහොම කෙටි විසඳුමක් දීලා තියෙනවා එතන. හැබැයි ප්‍රඥාව මුල් කරගෙන යන්නේ. එක පාඩම කරන්න බැරි වෙයි. නමුත් ක්‍රමානුකූලව යන ප්‍රතිපදාවක් කරහා ඔන්න ඔතෙන්ට අපිට හරියට නිකන් ඉන්ජෙක්ෂන් එක ගහන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි භාවනාවකට නැඹුරු වුණාම විශේෂයෙන් විපස්සනාවේදී පුළුවන් තරම් උත්සාහවත් වෙන්න වෙනවා මේ ප්‍රපංච සමනය කිරීම සඳහා වෑයම් කරන්න. අපේ හිත ඉබාගාත යන්න දිදී එයාට කැමැති කැමැති දේවල් හිත හිතා කැමැති දේවල් කැමැති කැමැති අරමුණු වල යන්න දිදී අපි මේක අතහැරලා දානවා නම් හිත ආයෙත් ගිහිල්ලා පඹගාලක පැටලෙනවා. ආයෙත් ගිහිල්ලා කෙලස් ගොඩකම අතරමං වෙනවා. නමුත් මෙතෙන්දි බුදුරජාන් වහන්සේ කියනෝනේ එහෙම කරන්නේ නැතුව යම්ස කෙනෙකුට පුළුවන් නම් හිතට අරමුණක් ආවම ඒකේ එල්බ ගන්නෙ නැතුව ඒක නැවත නැවත හිතින් හිතන්න යන්නේ නැතුව ඒකට බැහැ බැහැ ගන්න යන්නේ නැතුව ඒකට läග ගන්න යන්නේ නැතුව ඒක දුරු කරගන්න පුළුවන් නම් ඔන්න ඕකම මේ විවිධාකාර අනුසයන් දුරු කරන්න මුල් වෙනවා. ඒ සේවන්තෝ රාගානුසයනං ඒ සේවන්තෝ පටිඝානුසයනං කියලා ඔක්කොම අනුසය වර්ග එතන බුදුහාමුදුරුවෝ කියනවා. ඒ වගේමයි අර විදිහට අර කලහ විවාද මේ ඔක්කොම බොහොම බරපතල මට්ටමේ ප්‍රශ්න ටිකත් මේ හරහාම දුර වෙනවා. ඒ වගේමයි විවිධාකාරමේ අකුසල ධර්මයන් මේ හරහා ප්‍රහාණය වෙලා යනවා. එහෙනම් අපි භාවනාවකදී එතකොට මේ වගේ පැත්තකට නැඹුරු වෙන්නම වෙනවා අපි නිවැරදිව අපේ හිත හදන්න නම්. ඊළඟට මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාඳුරෝ කියනවා කායේකානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිම විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං දැන් මේ අ비ජ්ජා දෝමනස්ස දුරු කිරීම සඳහා අ비ජ්ජාව කියන්නේ මේ දැඩි ඇල්ම තණ්හාවේ ප්‍රබල මට්ටමක් එහෙමනම් ඒක කරන්න කිරීම සඳහා ඔන්න මේ කායේ කායනුපස්සේ විහෙරති කයත් එක්ක ඉන්න උත්සාහත් වෙනවා එහෙම නැත්නම් වේදනාවන් මුල් කරගෙන ඉන්න උත්සාහත් වෙනවා එහෙම නැත්නම් හිත සම්බන්ධයෙන් දැනුවත් වෙමින් ඉන්න උත්සාහත් වෙනවා චිත්තානුපස්සනාව කියදෙනවා එහෙම නැත්නම් ධම්මානුපස්සනාවක යෙදෙනවා. මේවා දිගට දීර්ඝ විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ කොහොමද මේ බුදුහාමුදුරුව අපිට ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්නේ කියන එකයි මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් මේ හිත ඔහේ ඉබ්බාගාත යන්න දුන්නොත් ගිහිලා පැටලෙනවා. ආයෙත් ඔන්න අතීත සිහින වලට යනවා. අනාගත සැලසුම් වලට යනවා. ඒ වෙනුවට දැන් මොකද කරන්නේ? මෙන්න කය දිහා බලාගෙන ඉන්නවා. කය හැසිරෙන තැනම හිත හසුරවන්න බලනවා. කය ඇවිදිනවා නම් ඔන්න හිත ඒ අරමුණේ තියන උත්සාහත් වෙනවා. කය තියෙන්නේ ඉඳගෙන නම් ඉඳගෙන මේ කය මොකද කරන්නේ? ඉරියව්වේ හිත පවත්වනවා. නැත්තම් මේ කයේ ස්වභාවයෙන් සිද්ධ වෙන මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ හිත පවත්වනවා. කයේ දැනෙන විවිධාකාර වේදනා ස්වභාවයන් ඔස්සේ හිත පවත්වනවා. එතකොට මේ කයත් එක්ක හිත ඉන්න ඉන්න බුදුහාඳුරගෙන මේ ඇතුළතටම හිත එන ගතියක් තියෙනවා. කායගත සූත්‍රයේදී කියනවා අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති. sannisiddati ඒකෝදි හෝති සමාධියති. මේ කායानुපස්සනාවේ කෙනෙක් යෙදෙනවා නම් අර විදිහට අර හිත ගිහිල්ලා පැටලෙන ගතිය වෙනුවට මෙන්න මේ හිත බොහොම සතුටින් ඇතුළෙම ඉන්න පටන් ගන්නවා. මෙතෙක් කාලයක් ඇතුළේ හිටියේ නැහැ හිත මේ හිත පිට පැන පැනමයි ගියේ. එළියෙන්මයි සතුට හෙව්වේ. ඇතුළේ සතුටක් නැහැ. ඇතුළේ තියෙන දැවීමක්. ඇතුළේ තියෙන්නේ එක්තරා අන්දමක අසහනයක්. ඉතින් එයා සහනයක් හොයන්න එළියට දෙව්වා. දැන් මේ කයේ කයානුව බලන්න බලන්න කායानुපස්සනාවක යෙදෙන්න යෙදෙන්න බුදුහාඳුර කියනවා මේ එළියට දුවන ගතිය අඩු වෙලා මේ හිත ඔන්න ඇතුලේ ඉන්න පටන් ගන්නවා. ඇතුලේ ඉන්නෙත් නිකන් නෙමෙයි බොහොම සතුටින්. තෘප්තිමත්ව. පින්වත්නි අපේ හිත අප්‍රුප්තිමත් නම් අපේ හිතේ සතුටක් නැත්තම් අපේ හිත ඇතුලේ ඉන්නෙත් නැහැ. නිසා අපි භාවනාවක් කරද්දී අපිට පුළුවන් නම් පුංචි හරි සතුටක් හිතේ ඇති කරගෙන පටන් ගන්න. පුංචි සිනහරල්ලක් සහිතව අපේ භාවනාව පටන් ගන්න පුළුවන් නම් අන්න අපේ දන්නේම නැතුව හිත සමාධිමත් වෙනවා. මොකද මේ හිත හරි කැමති ඇතුලේ ඉන්න නමුත් අපේ හිතේ තියෙන ඇතුලේ දැවිල්ලක් නම් හිතේ ඇතුලේ තියෙන්නේ අසහනයක් නම් අපි ඇතුළත නිකන් පීඩා ස්වභාවයක් නම් තියෙන්නේ අපිට මේ කයේ පහසුව ගන්න බැරි නම් ඔන්න හිත ආයෙත් පිටට යනවා හිත එළියටම යනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේක හුරු කරනවා අතීතයට යන්න නොදී අනාගතයට යන්න නොදී පුළුවන් තරම් වර්තමානයේ තියන්න හුරු කරනවා මොකද මේ කය තියෙන්නේ වර්තමානයේමයි කයට බෑ අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙන්න කය තියෙන්නේ නිරන්තරයෙන්ම වර්තමානයේ ඒතර මේ වර්තමානයේ තියෙන කය ප්‍රයෝජනෙට අරගෙන ඒක ආයුධයක් කරගෙන උපකරණයක් කරගෙන මේ අතීතයට අනාගතයට දුවන හිත ඔන්න හික්මවනවා. හික්මවන්න හික්මවන්න බොහෝම සතුටින් සංහිඳීමෙන් ඔන්න හිතත් ඇතුළෙම ඉන්න පටන් ගන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කායේකානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. ඔන්න වචන තුනක් ඉදිරිපත් කරනවා. දැන් මේ කෙලෙස් තවන වීරයෙකුත් අවශ්‍යයි. ඔන්න ආයිත් හිත දුවනවා මොකක් හරි ඇල්මක් තියෙන තැනකට ආයෙ ගෙනල්ලා කයේ තියෙනවා. ආයෙත් හිත දෝනවා කොහේ හරි ගැටිච්ච තැනකට ආයෙත් ගෙනල්ලා කයේ තියෙනවා. සතියෙන් ඔන්න ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සතිය පුරුදු කරන්න සිද්ධ වෙනවා. මුලදී සතිය පොඩ පොඩ අපි ඉගෙන ගත්තට මේ සතිමත් භවයේ තියෙන වටිනකම කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. මොකද අසතිමත්ව ඉන්න මොහොතක් පාසා අපි තණ්හාවට දාස වෙලා ඉන්න බව තේරෙන්න ගන්නවා. මොකද මේ කෙලෙස් වලට වසඟ වෙලා කෙලෙස් වලට දාස වෙලා ඉඳීම හරියට නිකන් ණයක් ගෙවනවා වගේ දෙයක්. නමුත් කෙලෙසුන්ගෙන් බැහැර වෙලා එම නැත්තම් සතිමත්ව මේ කය තුල හිත පවත්වන්න පවත්වන්න හිත අර දැවෙන ගතිය අඩු වෙලා හිත සහනයකටපත් වෙනවා. Tamanටම මේක කෙනෙකුට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ වගේමයි වේදනාවක් දිහා බලද්දිත් නැත්තම් හිත දිහා බලද්දිත් මේ හිතේ ඇති වෙන විවිධාකාර ස්වභාවයන් දිහා බලද්දිත්. එතකොට අපි මේ සතිපට්ඨානය හරහා බුදුහාඳුරෝ කියනවා මේ සත්වේන්ට පිරිසුදු වෙන්න නම් ඔන්න එකම මාර්ගයක් තියෙනවා. ඒතකොට සතර සතිපට්ඨාන ඉදිරිපත් කරනවා. ඉතින් අපි හිතමු මේක කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වචනය අහලා මේකේ උත්සාහවත් වෙනවා. අර අපි හිතේ තියාගෙන තිබිච්ච විවිධාකාර වැල්වටාරම් අයින් කරලා හිතේ තිබිච්ච විවිධාකාර සංකීර්ණතා අයින් කරලා පුළුවන් තරම් උත්සාහතුන මේ සරල භවයේ හිත පවත්වන්න. කයට දැනෙන දේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. මොකද අපි මේ සංකීර්ණතාවයන් තුළ හිත පවත්වද්දී එහෙම නැත්නම් අපි හිතේ හදාගත්ත මේ විවිධාකාර සංකල්පයන් වල හිත පවත්වද්දී එතන තියෙන්නේ ප්‍රපංචයක්මයි. ඒකයි අපිට මේ සිද්ධ වෙන්නේ නැවතත් මුලට මුලටම යන්න. ඒකයි අපි මේ තරම් දුර ඇවිල්ලත් මේ අපි නිස්සරණ වනේදී අපි මේ පාදයේ ස්පර්ශයේ හිත තියන්න බලනවා. නැත්නම් අපි මේ નિરાයාසයෙන් ගන්න හුස්ම රැල්ලේ හිත තියන්න බලනවා. මොකද එතන තියෙන්නේ අව්‍යාජ ස්වභාවයක්. එතන තියෙන්නේ පරමාර්ථ ස්වභාවයක්. එතන තියෙන්නේ මූල ස්වභාවයක්. අපි ඒක මත හදාගත්ත සංකල්පයන් මත හිතන්න හිත තියන්න ගියොත් ඒක මත හදාගත්ත ප්‍රපංචයන් මත අපි හිත තියන්න ගියොත් අන්න ආයි පැටලෙනවා. ඒ වෙනුවට අපි ආයි මූලටම යනවා. ධාතු ස්වභාවයකට යනවා. මූල ස්වභාවයකට යනවා. මූල ස්වභාවයේ හිත පවත්වන්න පවත්වන්න අන්න හිත සංසිඳෙනවා. අපිට මේක හිතින් හිතන්න නැතුව ඔන්න ඍජුවම මේ අත්දැකීමත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ පොළවේ පාදයක් අපේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන අපි හිතමු සිසිල් ගතිය. අපි හිතමු මේ ටයිල් පොළවේ කවුරු හරි සක්මනක් කරනවා. ඒ සක්මනක් කරද්දි මේ පාදයේ දැනෙන මේ සිසිල් ගතිය අපිට මේ වචනයක් අවශ්‍ය වෙන්නේ නැහැ තේරුම් ගන්න. ඒ සිසිල් ගතිය දැනගන්න අපිට වචන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සිසිල් ගතිය දැනගන්න අපිට විවිධාකාර ඥානයන් අවශ්‍ය නැහැ. ඥානයන් කියන්නේ මේ විද්‍යා ඥානයන් අවශ්‍ය නැහැ. නවීන විද්‍යාවක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ සිසිල් බව කියන එක තාම සරලව අපිට ඍජුව දැනගැනීමේ හැකියාව තියෙනවා. අන්න අපිට මේ ඍජුව දැනගන්න දැනගන්න ඒ සත්‍ය ස්වභාවයේ හිත පවත්වන්න පවත්වන්න අන්න හිත සංසිඳෙනවා. හිතේ ඇතිවන විතර්කයන් අයින් වෙනවා. ඒ වෙනුවට හිත බොහොම සංසිඳලා ඔන්න ඇතුළතම හිත ඉන්න පටන් ගන්නවා. ඒක අතකින් මේ කාරණය කරන්න පුංචි ළමයින්ට හරි පහසුයි. මොකද ඒ අයගේ හිත තාම කෙලිසිලා නැහැ. වැඩිහිටියන්ගේ තරම් හිත මේ දැඩි ග්‍රහණ වලට ගිහිල්ලා නැහැ. පුංචි දරුවන්ගේ හිතේ තියෙනවා ඒ නැවුම් බව. ඒ නිසා ඒ අයට මේ මේ සරල භවයේ හිත පවත්වන්න අපිට වඩා පහසු වෙන්න ඉඩ තියෙනවා. නමුත් වැඩි හිටියොත් මේ කාරණාව නුවණින් තේරුම් ගන්නවා නම් මෙතන තියෙන මේ පොතේ පතේ දැනුම පුළුවන් තරම් ඔළුවේ පුරෝගෙන කර ගැනීමක් නෙමෙයි. ඒ වුණාට හිතේ තියෙන මේ පුළුවන් තරම් සංඥා පොඩ්ඩක් පැත්තකින් තියලා බහා තබලා මේ මේ ඍජු අත්දැකීමට මුසු වීමයි මෙතන තියෙන්නේ. ඍජු අත්දැකීමක් එක්ක එකතු වීමයි මෙතන තියෙන්නේ. කියන මේ කාරණාව අපි තේරුම් ගන්නවා නම් අන්න අපිටත් අවස්ථාවක් තියෙනවා මේ හිත පොඩ්ඩක් හරි සංසිඳව ගන්න. හිත පොඩ්ඩක් හරි සමාධිමත් කරගන්න. හිත පොඩ්ඩක් හරි එකඟ කරගන්න. අන්න ඒ හරහා අර බුදුරජාන් වහන්සේ තියෙනවයි කියලා කියන අර ඇතුළතම හිත ඉන්න ගතිය අපිට හදා ගන්න අවස්ථාව තියෙනවා. ඇතුළතම හිත සමාධිමත් වෙන ගතිය අපිට හදා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ ගැඹුරට ගැඹුරට ගිහිල්ලා හැම සතිපට්ඨානයක් පාසාම එහෙම නැත්නම් හැම සතිපට්ඨානයේ පෙන්වන කමඨහන ගානෙම බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහට කෙනෙක් කායानुපස්සනාවක යෙදෙනවා නම් එහෙම නැත්නම් වේදනානුපස්සනාවක යෙදෙනවා නම් එහෙමත් නැත්නම් චිත්තානුපස්සනාවක යෙදෙනවා නම් එහෙමත් නැත්නම් ධම්මානුපස්සනාවක යෙදෙනවා නම් අනිස්සිතෝච විහෙරති රච කිංචි ලෝකේ උපාදීති. ඔන්න තණ්හාවට එතනින් පෙන්වලා දීලා තිනවා. කොහොමද දැන් කෙනෙක් තණ්හාව දුරු කරලා හිත පවත්වන්නේ? දැන් එයාපත් වෙනවා එක්තරා මට්ටමකට. දැන් මේ අරමුණක් එක්ක දැන් අපිට කලින් නම් අසතියෙන් ඉන්නකොට මේ අරමුණක් එක්ක මේ ඉන්නේ කියලාවත් වැටහීමක් නැහැ. නමුත් දැන් ඔන්න ප්‍රඥා ශික්ෂාවට ආවහම කෙනෙක් ඔන්න හිත අල්ලන අරමුණක් කියලා දෙයක් තියෙනවා. ඒ අරමුණ දැනගන්නා ස්වභාවයක් තියෙනවා. නාම රූප පරිච්ඡේදය කියලා ඉතින් දහමේ කියනවා. ඉතින් මේ විදිහට ඔන්න අරමුණක් ස්වභාවය, අරමුණක ස්වභාවයත්, අරමුණ දැනගන්නා ස්වභාවයත් වෙන් කළා අරගෙන ටික ටික ටික ටික ටික මේකේ භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න එක්තරා මට්ටමකදී මේ අරමුණ ග්‍රහණය කරන්නේ නැතුව අරමුණෙන් අනිශ්චිත වෙලා අරමුණ දුරු කළා හිත අරමුණකින් තොරවත් සතිමත් වෙන්න පුළුවන් හැකියාවක් යෝගාවචරයට ඇති වෙන්න පුළුවන්. අන්න බුදුහාඳුරෝ ඒ මට්ටම හැම හැම කමඨහනකදීම විශේෂයෙන් සතර සතිපට්ඨානේ හැම කමඨහනකදීම අවධාරණය කරලා පෙන්වනවා. අනිස්සිතෝච විහෙරති. මොකද මේ යෝගාවචරය තේරුම් ගන්නවා මේ අරමුණුත් එක්ක කටයුතු කරනවා කියන එක හරි වෙහෙසක්. අරමුණුත් එක්ක ඉන්න ඉන්න මේ අරමුණේ වර්ණය හිතට එනවා. අරමුණේ හැඩතලේ හිතට එනවා. අරමුණ රාග අරමුණක් නම් ඒ රාග අරමුණ හරහා හිත දැවෙන්න ගන්නවා. අරමුණ ද්වේෂ අරමුණක් නම් ඒ ද්වේෂ අරමුණ හරහා හිත දැවෙන්න ගන්නවා. අරමුණ මෝහ අරමුණක් නම් ඒ මෝහ අරමුණ හරහා හිත පැටලෙන්න ගන්නවා. මුලා වෙන්න පටන් ගන්නවා. නමුත් හිතට පුළුවන් නම් අරමුණ වලින් තොරව ඉන්න. අන්න හිතේ තියෙන ඒ බඳු ස්වභාවයක්. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං මහණෙනි මේ හිත ස්වභාවයෙන් හරිම ප්‍රබාස්වරයි ස්වභාවයෙන් හරිම පිරිසුදුයි මේ මේ කාගෙත් හිත මේ එකිනෙකාගේ කියලා වෙන මේ ස්ත්‍රී පුරුෂ භාවයෙන්වත් ඒ රටේ මේ රටේ කියලාවත් මේ ප්‍රදේශයේ අනිත් ප්‍රදේශයේ කියලාවත් කිසිම වෙනසක් නැහැ. මේ එකම මනුස්ස හිත හරිම ප්‍රබෝෂරයි කියලා බුදුහාඳුරෝ කියනවා. මේ හැබැයි තියෙන ප්‍රශ්නයක් මේක මේ ආගන්තුකව ආපු උපක්ලේශ ධර්මයන් නිසා මේක කෙලිසිලා තියෙන්නේ. මේක ඒ ප්‍රබෝෂර ගතිය නැති වෙලා තියෙන්නේ. මේක අඳුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් නම් මේ සතර සතිපට්ඨානයක් කරා නැවතත් මේ අපිට උරුම වෙච්ච ඒ ප්‍රබෝෂර භාවයට යන්න, ඒ පිරිසුදු බවට යන්න අන්න අපිට හැමෝටම අන්නේ தত্ত্বය අත්දකින්න පුළුවන් කියලා බුදුහාඳුරෝ අවවාද කරනවා. එහෙම අවවාද කළා තමයි කියන්නේ මෙන්න මේ தত্ত্বය මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. මෙහෙමයි මේ හිත මේ తాවකාලිකවයි මේ මේ කෙලිසිලා තියෙන්නේ. මේක සුද්ධ කරන්න පුළුවන්. අන්න මේක ආර්ය ශ්‍රාවකයා දන්න හින්දා මම ඒ ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනං අත්ථීති වදාමි. මම යාට කියනවා මේ ඒ තැනත්තට මේ කාරණාව දන්න කෙනාට මේ මගේ අනුශාසනාව පිළිගන්න කෙනාට මම චිත්ත භාවනාවක් තියෙනවා කියලා කියනවා. බුදුහාඳුරෝ කියනවා මේ බුදුහාඳුරෝ දැකලා බුදු නුවණින් දැකලා කියන්නේ මේ తాවකාලිකවයි මේ කෙලෙස් හිත මේ ආවරණය කරලා තියෙන්නේ. මේ කෙලෙස් ආවරණය අපි විවෘත කළ දැම්මනම් මේ කෙලෙස් ආවරණය ගලවලා දැම්මනම් නැවතත් අර පිරිසුදු හිත මතු කරගන්න පුළුවන්. අර පැහැදිලි හිත මතු කරගන්න පුළුවන්. අර සරල හිත මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ මතු කරගන්න මාර්ගය තමයි බුදුහාඳුර මේ විවිධාකාර උපක්‍රම හරහා පෙන්ලා දෙන්නේ. ඒ හිතේ එතකොට තණ්හාවක් නැහැ. ඒ හිත එන්න එන්න පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වෙන මාර්ගය එතකොට බුදුහාඳුරෝය සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වන තැනක් තමයි මම පෙන්වුවේ. ඉතින් අන්න ඒ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒ හිත මොකක්වත් ඇසුරු කරන්නේ ඒ හිත එයාටම ආවේනික පිරිසුදු භවය තුල පවතින පවත්වන්න අන්න යෝගාවචරය උත්සාහ. අනිස්සිතෝච විහෙරති. මොකද මොකක් හෝ ඇසුරු කරන්න ගියොත් හිත කෙලසෙනවා කියලා මේ යෝගාවචරයට තේරෙනවා. ඒ වෙනුවට මේ හිතටම ආවේනික පිරිසුදු බව තුල හිතටම ආවේනික මේ සරල බව තුල හිතටම ආවේනික මේ ප්‍රභාස්වරකම තුල ඔන්න හිත පවත්වන්න උත්සාහත් වෙනවා. නචකින්චි ලෝකේ උපාදීති. ඉතින් ඒත් මේ හිත පරණ පුරුද්දට ගිහිල්ලා මොකක් හරි ඇල්ලුවොත් මොකක් හරි උපාදාන කළොත් ආයිත් කාම විතර්කයකට ගියොත් ආයිත් ආසාවකට ගියොත් අන්න එතෙන්දි හිත නැවත නිදහස් කරගන්නවා. අන්න එතෙන්දී අපි ඉගෙන ගන්න විපස්සනා භාවනාව ඔන්න ප්‍රායෝගිකව යොදනවා. හොදලා මේ ලෝකය සම්බන්ධ කිසිම දෙයක් උපාදාන කරන්න යන්නේ නැතුව, දැඩිව අල්ලගන්න යන්නේ නැතුව, තණ්හාවෙන් බදා ගන්න යන්නේ නැතුව, ඇලෙන්න යන්නේ නැතුව මේ හිතේ තියෙන අර සරල පිරිසුදුකම පැවැත්වීම සඳහා උත්සාහත් වෙනවා. ඉතින් අපිටම යම්සි කෙනෙක් මේ தત્ත්වය බහුල කරනවා නම් බුදුහාඳුරෝ කියනවා ඔන්න එයාට අපිටම අවස්ථාවක් ලැබුණොත් එයාපත් වෙනවා හිත එක අතකින් මට්ටමකට දැන් මේ වෙලාවදී හිත තියෙන්නේ සෑහෙන පුරුදුකමක දැන් මේ වෙලාවේදී හිතේ ලොකුවට අරමුණක් නැහැ. ලොකුවට හිත බාධාවක් එන්නේ නැහැ. හිතට නීවරණ ඇවිල්ලා නැහැ. හිත ආකීර්ණ වෙලා නැහැ. කෙලසිලා නැහැ. මට මේ தත්ත්වය හොඳටම ඇති. මට මාර්ගඵල ඕනෙත් නැහැ. මට ධ්‍යාන ඕනෙත් නැහැ. මට මොකක්වත් ඕනේ මට මේ ස්වභාවය ඊටාම ප්‍රමාණවත්. මේ ප්‍රභාවය ඊටාම ප්‍රමාණවත් කියලා මේ ඇතුළතම තෘප්තිමත් වෙන ස්වභාවයක් ඇති කරගත්තොත් මම නැවතත් කියනවා ඇතුළතම තෘප්තිමත් භාවය තමන් අත්දකින්න ගත්තොත් ඇතුළතම තෘප්තිමත් භාවය සමාදන් වෙන්න ගත්තොත් බුදුහාඳුර කියනවා අප්පනිහිත විමෝක්ඛයෙන් ඔන්න එයාට නිවන් දකින්න පාරක් හැදෙනවා කියලා. මේ පිංගුතුන් අහලා ඇති බුදුහාඳුර නිවන් දොරට තුනක් පෙන්ලා දෙනවා. ශුන්්‍යත විමෝක්ෂය, අප්පනිහිත විමෝක්ෂය, අනිමිත්ත විමෝක්ෂය කියලා. එතකොට මේ තණ්හාව පැත්තෙන් මේ විසඳුමක් දෙන, තණ්හාවට කෙලින්ම පහර දෙන විමෝක්ෂ මුඛයක් තමයි මේ බුදුහාඳුරෝ පෙන්වන්නේ අප්පනිහිත විමෝක්ෂය කියලා. එතෙන්ට එනනම් අර තණ්හාවේ තියෙන තියෙන්නේ කොච්චර ලැබුණත් මදි කියන ස්වභාවය. ඒකනේ අර ඊයේත් අපි කතා වුණේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. අපිට කොයිතරම් තේ මදි කියලා නම් හිතෙන්නේ එතන තියෙන අප්‍රුප්තිකර ස්වභාවයක්. දැන් ඊට හාත්පස වෙනත් වෙනස් ස්වභාවයක් තමයි දැන් මෙතෙන්දි මේ බුදුහාඳුර පෙන්වන්නේ. අපිට මේ හොඳට චිත්තානුපසනාවක ගිහිල්ලා කෙනෙකුට ගන්න පුළුවන් නම් හිත මෙන්න මේ වෙලාවේදී හිතේ කෙලෙස් නැහැ. මේ වෙලාවේදී හිත සෑහෙන දුරට සමන වෙලා තියෙන්නේ. මට මේ හොඳටම ඇති. මට මේ හොඳටම තෘප්තිමත්. මේ ලද දේ හොඳටම සතුටුයි. කියලා ඔන්න එතන ගන්න පුළුවන් නම් ඔන්න බුදුහාඳුරෝ කියනවා එතන නිවන් දොරටුවක් අරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව මේ නිවන් දොරටු අරගෙන යන ගමනක් හරහා ඔන්න තණ්හාව දුරු වෙන බව බුදුහාඳුරෝ කියනවා. මේකේ තවත් ගැඹුරකම තමයි ඔය උපදි පටිනිස්සග්ගයක් කියලා කියන්නේ ඉතින් මේ විදිහට ප්‍රධාන කෙලෙස් කපාගෙන කපාගෙන කපාගෙන ගියත් මේ අපි තුල තියෙනවා මේ මගේම කියලා අල්ලගත්ත ටිකකුත්. ඒ කියන්නේ මමයා නැත්තම් ප්‍රතිරූපයක් මමෙක් පුජ්‍යලයක් වශයෙන් මටම ආවේනික දේවල් තියෙනවා. ඒ කියන්නේ මම මෙන්න මේ වගේ කෙනෙක්, මගේ හැඩය මෙන්න මේ වගේ, මගේ ගතිගුණ මෙන්න මේ වගේ, මගේ දක්ෂතා මෙන්න මේ වගේ, මම ගරු කරන අය මෙන්න මේ වගේ, මගේ සම්ප්‍රදාය මෙන්න මේ වගේ කියලා අර මමයා අපි අර්ථ දක්වන්නේ මෙන්න මේ කරුණු ටික හරහා. අපි සාමාන්‍යයෙන් උපදී කියන නම කියනවා. බුධාඳුරු කියනවා පින්වත්නි පරමෝ අරියෝචාගෝ යදිදං සබ්බූපති පටිනිස්සග්ගෝ. ඔන්න තණ්හාවේ තවත් පැත්තක් පෙන්ලා දෙනවා. ඊටාම සූක්ෂම මට්ටමක්. මේ තණ්හාව කොයිතරම් අර බාහිර අරමුණු අපි අතහැරලා අතහැරලා අතහැරලා නිකම්මයක් කරලා මේ බාහිර දේවල් අතහැරෙන අතහැරෙන ගියත් අන්තිමට එනවා මේ මගෙම කියලා දේවල් ටිකක් තියෙන. මේ මම ආර්ථ දක්වන්නේ ඔන්නේ ටික හරහා. කලින් මම කිව්වා වගේ මේ ටික තමයි අපි රැකගෙන ඉන්නේ. මේවා හරහා තමයි මම අනිත් අය හරහා කැපිලා පේන්නේ. අනිත් අයට වඩා මම වෙනස් මොකද මේ මේ විශේෂතා ටිකක් මයේ තියෙනවා. මගේ පාට මේකයි, මගේ උස මේකයි, මගේ හැඩය මේකයි. ඊළඟට මගේ ගතිගුණ මෙහෙමයි. මම ගරු කරන්නේ මෙන්න මේ මේ දේවල් වලට කියලා මගේ මටම ආවේනික දේවල් තියෙනවා. බුදුහාඳුර කියනවා මෙන්න මේ ටික අතහැර ගන්න පුළුවන් නම් ඒක තමයි මේ පරමෝ අරියෝචාගෝ යද්දං සබ්බූපදී පටිනිස්සග්ගෝ. මෙන්න මේක තමයි මේ ආර්ය විනයෙහි තියෙන ප්‍රබලම උත්තරීතරම ත්‍යාගය. උත්තරීතරම අතහැරීම. එතකොට මේ පින්වත් බුදුහාඳුරෝ කියනවා තබ්බූපති පටිනිසග්ගෝ කියන්නේ නිවන. තවත් පැත්තකින් කියනවා තණ්හක්කයෝ කියන්නේ නිවන. එතකොට බුදුරජාණන් වහන්සේ නිවන වශයෙන් පෙන්ලා තියෙන්නේ. එතකොට මේ තණ්හාව සම්පූර්ණයෙන් ඡේ වීම. තණ්හාව සම්පූර්ණයෙන් ඡේ කර ගැනීම. තවත් පැත්තකින් අපි අර මමයා හදාගෙන ඉන්න මේ උපදි ටික අත්හැරලා දැමීම. ඉතින් මේ විදිහට මේ තණ්හාව ෂේ කරන මාර්ගයක ඊටාම රළු තැනකින් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ටික ටික ටික ටික ටික අතහැරලා අතහැරලා අන්තිමට මේ මමයත් අතහැරලා දැම්මනම් ඔන්න අපිට නිවන් දකින්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි මේ වගේ මාර්ගයක් බුදුහාඳුරු විවෘත කළා තියෙනවා. අපිට ඉතින් අපේ ශක්ති පමණින්, හැකි පමණින් අපේ තුල තියෙන මේ විවිධාකාර ප්‍රපංච දුරු කළා, සංකල්ප දුරු කළා. අපේ හිතේ මේ ගුණධර්මයන් වඩා හිඳුවාගෙන සරල බව වඩා හඳුවාගෙන මේ කතා කරපු දේවල් අපේ සිත් හතන් තුළ දියුණු කරගෙන මේ බුදුහාඳුරුව පෙන්නපු මේ සත්‍ය දර්ශනය අපේ හිතේ ඇති කරගන්න, නිවැරදි ධහම අපේ හිතේ මතු කරගන්න, නිවන් දොරට විවෘත කරගන්න. ඒ වගේම තණ්හාව ෂේ කළා මේ උපදීන් අතහැරලා දමලා ඒ ශාන්ත වූ නිවන් දොරටුව සාක්ෂාත් කරගන්න අපි සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් ලොකු සාවින්හන්සෙත් මමත් මේ භාවනා වැඩසටහන මුල් කරගෙන පැවැත්වූ මේ සියලුම ධර්ම දේශනා මාලාවත් එකසේ අප සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනා මාලාව સમાપ્ત කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි